මේ කට්ටියට පණිවිඩ කුපියට වෙන වෙනම මැසේජස් යවනවා කියලා බලමු පොඩ්ඩක්. ඔය කච්චිට පුළුවන් ඔතන මේ මීටින් ইনফෝමේෂන් කියලා එකක් තියෙනවා. ඒක කපලා හරියම හරියි. ගුණ මහත්මයා සම්බන්ධ වුණා තම නෑනේ. මම ඔය ස්ක්‍රීන් එක බලන්න නැතුව කතා කරන්නේ මේ පබ්ජි මහත්මයා පොඩ්ඩක් මට කියන්නේ. කළතනම සම්බන්ධයි. අසම්බන්ධනේ. ඔය පැති ස්ක්‍රීන් එක බලන්න නැතුව මම අනිත් මේ normal Skype එකේ ඉන්නේ දැන් ඉඳගෙන මේ මේ පණිඩ යවනවා ඒක බලාගෙන. දැන් දැන් සම්බන්ධ වෙන කට්ටිය මට පේන්නේ නෑ. සේන මාත්‍ය දිල්ලුත් මාත්‍ය සම්බන්ධ වුණා. ආ සම්බන්ධ වුණා හොඳයි. රොෂන් මහත්මයා ආවද? තමයි. මම පණිඩක් දෙනවා. ජයන්ත මහත්මයා සම්බන්ධ වෙලාද? පේන්නේ නෑ දොළත මහත්මයා. ආ ආ. අත් ශනික පටන් ගමු දෙන්න දැහැක් ගියායි පොඩ්ඩක් දෙන්න මම ඒක සර් බලනවා සංඝ මහත්මයා සම්බන්ධවද දන්නේ. හොඳයි පන්සි මාතේ ඔබතුමා යෝජනා කරා වගේ මම හැමෝටම පණිවිඩ දෙරියා. අපි බලමු. හොඳයි අපි එහෙනම් පටන් ගමු සමාවන වෙලා කියලා. හොඳයි තේරුවන් සරණයි හැමදෙනාටම. හැමදෙනාමත්ම ඊටමත් ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ ඉරිදා දිනයන්හි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට ගෞරවයෙන් පිළිගන්නවා. අද 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේ 10 වෙනිදා දැන් වේලාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වේලාවෙන් ලැස්න 11 පහුවෙලා විනාඩි 12ක් ගත වෙලා ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු ආකාරයටම සත්‍යතුමා සම්බන්ධ කරගෙන පවත්වන ධර්ම සාකච්ඡාවයි පවත්වන්නේ අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ දීඝනිකායේ භක්මජාල සූත්‍රය. ඉතින් අද දවසේදී මේ සූත්‍රයේ ත්‍රිකොණ සූත්‍රයෙන් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මනෝදරා වෙනුවෙන් තම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා සත්‍යත්වානේ දවසේදී ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඊට පස්සේ හොඳයි සම්මා සම්බුදු සරණයි අපි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට ඉවන්දනී වූ ගුරුතුමන්ට අප්‍රමාණ බැතිසිතින් ගෞරවයෙන් කෘතඥතා පූර්වක නමස්කාර කරමු. අද අපි සාකච්ඡා කරන්නේ ධික්ක ධම්ම නිබ්බාන බාධ කියන කොටස 16 වෙනි කොටස. බ්‍රහ්මජාල සූත්‍රය. ඒ වාද වාදයක් හැටියට කිව්වත් ඒක වාදයක් හැටියට ගන්න එපා. අපේ හිතේ මතුවෙන මේක හොඳ වචනක් තියෙන අදිමුත්‍ති පදයක්. අදහස් ගැනීමක් වෙන්න ඉඩ තියෙනවා. සම්මත කර ගැනීමක්. ඒ නිසා අප දකින්ට වෙනවා මේ සූත්‍රෙත් වැඩි අවධානයක් යොමු කරන විදිහට වේදනාවන්ට සහ සංඥාවන්ට මේ දෙකෙන් තමයි ඔය සියල්ල මතු කරගන්නේ. ඒ දෙක මතුවෙන්නේ පස්ස නිසා. ඒකටත් ඊළඟට එන මේ සූත්‍රය හොඳම විදිහේ කතා කරන්න අපි ලෑස්ති වෙන්න හොඳම ටික. අපිට ගැළපෙන ditta ධම්ම කියන වචනේ පිටින ගන්න කියන තියෙනවා. ditta ධම්ම සුඛ විහාරය කියවහම අප දන්නවා ධ්‍යාන හතරට සමවැදෙන්න පුළුවන් නම් ඒක ditta ධම්ම සුඛ විහාරයක්. ඒක සත්‍ය අවබෝධයේ මාර්ගයක් වගේම සම්මාදි සම්මා සමාධිය වගේම ditta ධම්ම සුඛ විහාරයක්. ත්‍රිදිත්ත ධම්ම වේදනී කියනකොට අප දන්නා මේ ආත්ම භාවයේදීම බින්දනය කරන්න පුළුවන් බින්දනයේ නැත්නම් ප්‍රතිඵල ලබා දෙන විපාකයේ මොහු කරවන කුසල හෝ අකුසල බලවත් කර්ම තියෙනවා ඒවා ditthදම වේදනී කියනවා. ඒත් ditth ධම්ම කියන්නේ මේ මේ ඉන්ද්‍රිය පහති හය තියෙනකොටම අපිට අත්දකින්න එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් දේ. එතකොට දැන් එක එක මත ප්‍රකාශ අතර මේ මේ ඔක්කොම ආධ්‍යාත්මික මාර්ගයේ ලෝකේ සහ ආධ්‍යාත්මිකත්වයේ පිටබඳ කරන මත ප්‍රකාශ කිරීම දාර්ශනික මත එක එක ඒවා හොඳ හෝ නරකයි කියලා පැහැර කරන්න එපා බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන කිව්ව නිසා උන්වහන්සේ ගෞරව කරනවා ඒ අපිත් අහුවෙලා ඉඳ ඉඳ දෙන කොහෙට හරි කියලා හිතා ගන්න ඕන මේ සක්කාය දිට්ඨිය පහු කරගෙන යන්නට බැරි වුණා නම් තාම. සම්ති භික්කවේ ඒකේ සමන බ්‍රාහ්මනා භික්ෂුවරුනි මේ සමහර ශ්‍රමණයෝ සහ බ්‍රාහ්මණ වර්ගයන් සිටිනවා ඔන්න හොඳ වචනක් සතෝ සත්තස්ස ඒ කත්තිම දිත්ත ධම්ම නිබ්බාන වාදා මේ ආත්ම භවයේම නිබ්බානයක් ඇති කරගන්න පුළුවන් කියලා හිත කතා කරන ඇත්තෝ සතෝ සත්තස්ස මේ ජීවත් වන සත්වයකට පරම ditta ධම්ම නිබ්බාන පරමෝ අපි වචනෙම කිම් ditta ධම්ම නිබ්බානයක් පඤ්ඤපෙන්ති පනවනවා කියලා දෙනවා පංචහි වත්තුයි කොටස් පහ ක්‍රම පහකට බොහොම ලේසි මේක ඉගෙන ගන්නට. එතකොට දැන් ඔළුවට ගන්න එපා දැන් නිබ්බානේ කියන එක පච්චත්ත වේදිතබ්බ ධර්මයක් හැටියට අපි දන්න නිසා එතන තියෙන්නේ රාගක්ඛේ දෝසක්ඛේ මෝහක්ඛේ නිබ්බානං භව නිරෝධෝ නිබ්බානං ඒක නෙවෙයි මෙතන කියන්නේ ඒකට තානිසරු හාමුදුරුවෝ බික්කු බෝධි හොඳට පරිවර්තනය යුක්තම වෙත්තෝ self unbinding in the here and now කියලා unbinding කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක ඒක වඩා ගැළපෙනවා මේක තේරුම් ගන්නට ඉංග්‍රීසි භාෂාවක් දන්න නිසා ඒක හොඳයි. ඒ පහ මොකද්ද? ඉදිබික්කවේ ඒකච්චෝ සමනුවා බ්‍රාහ්මනුවා එවං වාදී හෝති එවං දිට්ඨි. මේ විදිහේ මට ප්‍රකාශයක් කරනවා මේ මතේ දැඩි ලෙසම ඉන්නවා එකටේ පස්බිම එකටිය අදහස මේකයි. අපි දන්නේ එච්චරයි කියලා අපි කියන්නේ අපි දන්නේ මේකයි කියලා කියනවා. යතෝකෝ භෝ අයං අත්තා මේ අත්භාවය ඒක එතන තමයි දිට්ඨිය එන්නේ. අත් අත්ත කියනකොට මා ප්‍රාණතහන්න නෙවෙයි එතන આવුත් අර්ථය කියන එක මෙතන අත්තා කියන්නේ එක දිගට නොසංසිඳී පවත්නා පරම පරමාර්ථ වශයෙන් තියෙන මොකද්ද බලවේගයක් ඇතුළේ තියෙන ඒක තමයි අත්තා කියලා කියන්නේ පංචහි කාම ගුණෙහි සමප්පිතෝ සමංගිහි භූතෝ පරිචාරේති පංචහි කාම ගුණෙහි ඇහැට පෙනෙන මනාප දේවල් කනට ඇසෙන දිවට දැනෙන රස වර්ග නාසයට යන ගන්ධයන් ඒ වගේම ශරීරයෙන් තහ අපි හැමත කියලා කියන හැමත දැන ස්පර්ශයන් යහපත් මේ මනවඩන ස්පර්ශයන් ඒවා හොඳට පුරවගෙන ඒවා ඇතිතරම් වට කරගෙන පරිභෝජනය කරනවා ittavataako බෝ අයං අත්තා මෙන්න මෙච්චරකින් මිත්‍රවරුනි මේ ආත්මය අත්ත භාවය කියන එක ගන්න එපා. ලයිෆ් ස්ටෑන් කියන එක ජීවිත පැවැත්ම නෙමෙයි අත්තා කියන්නේ. අර මේක අස්සේ පවතින අර සදාතනිකු ස්වરૂපයක් කියලා හිතාගත්ත ඉමේජ් එක ප්‍රතිරූපය අයං අත්තා පරම ධම් පරම දිත්ත ධම්ම නිබ්බානම් පත්තෝ හෝති. ඒ ඉහළම දිත්ත ධම්ම නිබ්බාණයට පත් වුණා. කියලා කියනවා. ඉත්තේකේ සතෝ සත්තස්ස පරම ධම්ම පරම ditta ධම්ම නිබ්බානම් පඤ්ඤාපෙන්ති. ඉහළම ditta ධම්ම නිබ්බාණය ඒ නිබ්බාන වචනේ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ එක පටලා ගන්න එපා. ඒ කියන්නේ මේකේ අවසාන සුවිඳීම එතනයි කියලා ගන්නවා. කම්සප විඳීම තමයි ඉහළම මේ ආත්මයේ මේ ආත්මය කියනකොට දැන් අපිට අපිට හුරු පුරුදු හෙළ වචනේ ගන්න දෙපා ආත්මය කියනකොට මනුෂ්‍ය ඒ අත්භාවය අනුශාත්ම දිව්‍යාත්ම කියලා අපි දැන් කියනවනේ ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේ නොසංසිඳන ඇතුලේ වැඳෙබෙන ඒ ගතිය, ඒ සාස්වතු తত্ত্বය මේ පංචකාම ගුණයන් ගෙන් ඉවර කරගන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා නතර කරගන්න පුළුවන් කියන අදහස. ඒකම තමයි පසු පසුකාලීන පසුකාලීන කියන්නේ ඒක වැඩි වෙලා වැඩිලා තමයි දැන් තන්ත්‍රයානය කියලා එකක් හැදුණා තියෙන්නේ. ඒ තන්ත්‍රයානය බෞද්ධ කරගත්තත් තිබෙතීය ඇත්තෝ. ඒක එහෙම නොකරන නොකරගත්තා නම් ඒක චාරවාකවාදයට ගිහිල්ලා වෙනම තන්ත්‍රයක් හැදෙන්න නිසා. ඒ පංචකාම ගුණය තමයි ඉහළම தত্ত্বය කියලා ගත්තේ. ඒ තමයි පළවෙනි එක. අනිත් අය අප අප කතා කරන ධ්‍යාන හතරට යන්නේ. අප දැන් ඒවා ගැන දන්නේ හින්දා. හැබැයි මේකේ හොඳ වචන ටිකක් තියෙනවා. සමහර අය මෙහෙම කියනවා. තමන්‍යෝ ඒවමහ. අත්තිකෝ බොහෝ ඒසෝ අත්තා. ඔය විදිහට ඔය පංචකාම ගුණයන්ගෙන් ඉවර වෙන ගිහිල් අන්තිමේ එතෙන්ට ගිහිල්ලා නතර වෙලා එතන ඉවරයක් කරගන්න එතෙන්ට හේතු වෙන අත්තබා අත්තයක් නැහැ කියනවා නෙවෙයි. මේසෝ නත්තිති වදාන. ඔන්නතර ඒ කට්ටිය දර්ශනේ වෙන්නේ. මේ අත්ත කියලා එකක් තියෙනවා. ඒක අතෙන්ට ගිහිල්ලා පංචකාම ගුණයට ගියාම ඒකේ තම අවසාන පරමාත්මේ தත්ත්වය කියලා කියනවා. දෙවෙනි එකේදී කියනවා එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. නමුත් කාමහිබෝ අනිච්චා දුක්ඛා විපරිණාම. ඔය කාම කියන જાති අනිච්චා දුකයි. විපරිණාම ධම්මයි. තේසම් විපරිණාමඤ්ඤතා භාව උපජ්ජanti ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. ඒ කාමයන් අයින් වෙල යනකොට එයාට ලොකු දුකක් දුම්නසක් ඇති වෙනවා. ඒ නිසා යතෝකෝ භවයන් අත්තා. ඒ නිසා මේ අත්තය අපි හැම කිමු අත්තය තේරුම් ගන්න ඕනේ. මොකද හෙලබස නිසා අපි ආත්මය කිව්වහම වෙන විදිහකට නිසා මේ අත්ය මේ ගුලිය මේ සදාතනික తත්වය ඔය ඇතුලේ පවතින කියලා කියලා හිතාගෙන ඉන්න తත්වය කාමයන්ගෙන් ඈත් වෙලා අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා විතක්ක ਵਿਚාර විවේකජ විතක්ක ਵਿਚාර සහිත විවේක පීති සුඛ පඨමං උපසම්පජ්ජ විහෙරති. මේ පළමු ධානයේට ඇවිල්ලා ඉන්නවා. ittavata ko bho අයං අත්තා පරම ධම්ම පරම ditta ධම්ම නිබ්බානම් පතෝ මේ ඉහළම ditta ධම්ම නිබ්බාණයට පැමිණෙන්නේ ඔන්න ඔය தත්වෙන් කියලා. මෙන්න මේ විදිහට සමහර අය කියනවා. මතක් වෙන්න ඕන අපිට දැන් අර මහා චත්තාරිස්සික සූත්‍රය බුදුහාමුදුරුවෝ එකේ ආර්ය අනාර්ය தත්වයට හදා දාන හැටි. දැන් මේතු අර අර අනිත් ඇත්තන්ට අර මුලින් කියපු සාස්වත ඒ දකින්න වාගේම ඉහළට මනස යොමු කරන යන ඇත්තෝ. සමහර අය මෙහෙම කියනවා. අත්තිභෝ ඒසෝ වත්තා යන්තම් වදේසි. ඔය කියන විදිහේ අත්‍යක් තියෙනවා තමා. නෑ කියන්නේ. සමහර අය කියන්නේ හිමයි. නෝචකුබ්බෝ අයං අත්තා ඉත්තවතා පරම ධම්ම පරම ditta ධම්ම නිබ්බානම් පත්තෝ හෝති. ඉහළම ditta ධම්ම නිබ්බාණයට එනවා කියලා කියන්න බෑ හේතුව එක් මෙන්න ධානය ගැන ඉගෙන ගන්නටත් හොඳ වචනයි. යදේව තත්ත විතක්කිතං ਵਿਚාරිතං. ඒ ජහන පළවෙනි ජහන තත්ත්වයට එනකොට මේ කල්පනා කරන ගතියක් ඒක ගැන හිත හසුරන ගතියක් වචන ඔස්සේ හිත හසුරන ගතියක් තියෙනවා නම් ඒතේන ඒතං ඕලාරිකං අක්කායි. ඒ හේතුව නිසා ඒක අඩු තත්ත්වයේ දෙයක් කියලයි කියන්න පුළුවන් වෙන්නේ. යතෝකෝ භෝ අයං අත්තා ඒ වුණාට මේ අත්තය විතක්ක ਵਿਚාරාණං ූපසමා මේ විතක්ක ਵਿਚාර දෙක හීන් සීරුවේ අඩු කර දාගෙන මම මේ රූපසම කියන එකට කිව්වේ. හොඳද? ඒකේ භාවනා කරනකොට සිදුවන වචන එස්සේ යන්නේ නැතුව සතිමත් භාවයේ පවත්වා ගන්න. අජ්ජත්තං සම්පසාදන. අභ්‍යන්තරේ තමන්ගේ අභ්‍යන්තරයේ තුල පැහැදිලි ස්වභාවයක් ඇති වෙන්න පටන් ගෙන. මෙතෙක් කල හිතේ කතා කියලා නතර පැහැදිලි ස්වභාවයක් ඇති කරගෙන අවිතක්කං අවිචාරං හිතේ කතා කිරිල්ල වචන සෙවිල්ල භාෂා පාවිච්චි නතර කරලා ගිය තැන එන සමාධිමත් අර සම්පසාදනයේ අජ්ජත් සම්පසාදනයේ නිසා මතුවෙන සමාධිජේ සමාධියක් නිසා හට හට ගන්නා පීති සුඛං පීතිය සහ සුඛේ කියන දෙකත් එක්ක මිශ්‍ර වෙච්ච දෙවෙනි ඥායී தത്വයට ගැඹුරු මේ වචනේ වර්ධවා තේරුම් ගන්න එපා ගැඹුරු කල්පනා කිරීම తත්වයේ මානසිකාර කිරීම తත්වයට විතක් ਵਿਚාර නැතිව මානසිකාර කරන తත්වයට මානසිකාර කියන්නේ මනට දාන්න පුළුවන් සංඥා වේදනා තියෙනවා අර එතනින් එහාට විත යම් වේදේති තං සංජානති එතනින් එහාට විතක්කේට යන්නේ නැහැ ඒ නිසා තමයි සමාධිජ පීති සුඛයක් තියෙන්නේ. ඒතොට ඒත්තු කියනවා ittavataako bho ayan atta පරම ditta dhamma nibbanam pattu hoti. මෙන්න මෙතනදී තමයි මේ නොසංසිදී පවත්නා ඔය අත්ත කියන தત્ත්වය කියලා හිතාගෙන ඉන්න මේ මොකද්ද සත්ව භාවය කියන එක හීන් සීරේ පරම දිත් චිත්ත ධම්ම නිබ්බාණයට පැමිණෙන්නේ අන්න එතෙන්දී කියලා කියනවා. ඒකේ පරම අවසානම පරමාර්ථය හැටියට. සමඤ්ඤෝ ඒ සමහර අය මෙහෙම කියනවා. අර කියන අයට වඩා වෙනස්. අත්තිකෝ භෝයසෝ අත්තා මිත්‍රවරණි ඔය කියන අත්තේ නැහැ කියලා කියන්නේ යන්තම් වාදීස නේසෝ නත්තිති වදාම් ඔය කියලා ඔය දෙවෙනි ඥානි තත්ත්වෙන් සමාජිත සමාධිත පීති සුඛයත් එක්ක ගිහිල්ලා දියවැල යන අත්භාවයක් නැත්තම් එතෙන්ට ගිහිල්ලා සදාතනිකව රැඳිලා විශ්‍රාම ගන්න අත්යක් නැහැ කියලා කියන්නේ ඒ වුණාට මේ ඒකත් පහු කළ ditta ධම්ම නිබ්බානෙට යන්න පුළුවන් සංකිස්ස හේතු ඇයි හේතුව ඔන්න ඥාන ගැන අපි නිතර හිතන නිසා හිතන්ට ඕන කරුණ. යදේව තත්ත පීති සහගත පීතිගතං චේතසෝ පීතියත් එක්ක මිශ්‍ර වෙච්ච චේතසෝ උප්පිලාවි තත්තං හිතේ මත් ඉහළ යන තත්ත්වය පීතියත් එක්ක මිශ්‍ර වෙලා හිත වෙන තත්ත්වයකට යනවා ඒ තේන ඒතං ඕලාරිකං අක්කායති ඒ හිත උඩ පනින ගතිය එනවා. හිත උඩට ඒක අද අපි උඩ පනිනවා කියලා කියන්නේ යම් වාසියක් ආවම මේ தත්ත්වෙන් කියන්නේ. ඒ විදිහටෙන් තත්ත්වයක් තියෙනවා නම් ඒ තේනේතං ඕලාරිකං අක්ඛායති. ඒ දෙවෙනි ධානී தත්ත්වයේ තියෙන අවාසිදායක தත්ත්වය ඒකයි. ඒ වුණාට අයන් අත්තා මේ අත්තේ පීත්‍යාච විරාගා උපේක්ඛෝච විහෙරති. යම් වෙලාවක මේ අත්ය පීතිය කියන එකක් පව කරගෙන ගිහිල්ලා මකලා දාලා ගිහිල්ලා උපේක්ඛෝච විහෙරති සතු සම්පජානු. උපේක්ඛකව ඉන්න පුළුවන් නම් උපේක්ෂාවෙන් ඉච්ඡන් පීතියටත් යන්නේ නැතුව අර වචනත් පව කරගෙන ගිහිල්ලා උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් එතරම් පරම දිත්ත ධම්ම නිබ්බානේ තියෙන්නේ. සමහර අය ඒක ඒ ඊටත් පහු කරගෙන යනවා. එකත් හොඳ දෙයක් ඉගෙන ගන්න. සමඤ්ඤෝ ඒවමහ. එහෙමත් නැතුව සමහර අය මෙහෙම කියනවා. මේ තථාගතයන් වහන්සේ කියලා දෙන්නේ භික්ෂුන්ට. අත්තිකෝ භෝ ඒසෝ අත්තා යන්තම් වාදේසි මිත්‍රවරුනි ඔයා කියන අත්තේ නැත්තුවා නෙවෙයි. මේසෝ නත්ථීති වදා. නෝචකෝ භෝයන් අත්තා ittavata පරම ditta ධම්ම නිබ්බාණං පත්තෝ හෝති. ඒ වුණාට ඔය අත්ය උච්චරකින් පරම ditta ධම්ම නිබ්බාණයට ditta ධම්ම නිබ්බාණයටපත් වුණා කියලා කියන්න බෑ. ඇයි හේතුව? සංකිස්ස හේතුව. ඔන්න හොඳ වචනයක් ඉගෙන ගන්නට. ගැඹුරට හිත නැත්නම්. සුඛമിതി චේතසෝ ආභෝගෝ දැන් අර සුඛයත් එක්ක ඉන්නවනේ කායේන සුඛංච කායේන පරිසංවේදීනේ අර කලින් ධානයේදී ඒකෙදි කියන මේ ආභෝගය කියන්නේ මේ ප්‍රීතිය භුක්ති විඳීමක් තියෙන මේ සුඛං ඉති චේතසෝ ආභෝගෝ ඒ අතු කියන්නේ මේ සුඛය කියලා කියන්නේ ප්‍රීතිය විඳ ගැනීමක් ඒ සුඛයට මනස නැඹුරු වීමක් තියෙනවා. ඒ තේන ඒතං ඕලාරිකං අක්කායති. අන්න ඒ නිසා ඒක බොහොම ඕලාරික දෙයක් අඩුතරමේ දෙයක් කියලා කියන්නේ. යතෝකෝ බෝ අයං අත්තා ඒ වුණාට මිත්‍රවරුන් මේ අත්ය අත්ති කියන වචනේ මම පාවිච්චි කරන්නේ බුදුහාම හැමතිස්සෙම කිය අනත්ත දැන් මේ අත කියන්නේ මේ අත්ය සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා ඒ සුඛ tattryat දුක්ඛ tattryat අහවරක් කරලා අහවරයක් කරලා දාලා පුබ්බේව සෝමනස්ස දෝමනසාන අත්ංගමා මුල් කල්ැතුවම නැතම් සහ මුලින්ම සොම්නස් වීම සහ දුම්නස් වීම පහු කරගෙන ගිහිල්ලා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිශුද්ධින් සුඛ දුක්ඛ දෙකටම ඇති නැති උපේක්ෂාවෙන් සහ සතියෙන් පරිසුද්ධත්වයට පත්වෙච්ච චතුත්ථ ඥාන උපසම්පජ්ජ විහෙරති. මේ හතරෙන් ඥායි தත්ත්වයට ඇවිත් ඉන්නවා ඒ தත්ත්වේ ඊතාවතා ඒ தත්ත්වෙන් අත්තේ අයම් බෝ අයං අත්තා පරම ditta ධම්ම නිබ්බානම්පත් වූ හොති. මේතකින් ඒ පරම ditta ධම්ම නිබ්බාණයට පත් වුණා කියලා. ඉතින් ඒ හිත ඒකේ සතෝ සත්තස්සේ පවතිනා වූ සත්වයාගේ පරම ditta ධම්ම නිබ්බාණේ කියලා දෙන සමහර අය. ඒක කම්සප ඊළාට හතරේ ධ්‍යාන හතර. ඒකෙන් තමයි කට්ටිය මත කියන්නේ මේ අත්යේ ගිහිල්ලා හේත් වෙලා අවසානට ගිහිල්ලා මේ වැතිරෙන තැන, කූඩු වෙන තැන. මේක මේ ditta ධම්මේ මේ ඉන්ද්‍රිය පහක් තියෙන ආයතන පහ පහේ තියෙනකොටම ඒක විඳින්න පුළුවන් කියන එක. සයිදම් භික්ඛවේ තථාගතෝ පජානාති විශ්වරුනි තථාගතයන් වහන්සේ ඒ ඔය කියන தත්වයන් හොඳට ප්‍රජානනය කරලා තියෙනවා. ඉමේ දිට්ඨාන එවං ගහිතා ඔය කියන මත ප්‍රකාශ කිරීම කරන විදි ක්‍රම ගත්ත හැටි කොහෙන්ද මතුනේ එවං පරාමාර්ථා ඒ කට්ටිය ඇයි ඒක අවසාන પરමාර්ථය හැටියට ගන්නෙ අර කලින් කියපුවා හරි දැන් කියපුවා හරි ගත්තේ කොහොමද කියලා දන්නවා ඒ ඇත්තන්ගේ ඊළඟ தත්ත්වය දැන් தත්ත්වය සහ ඊළඟ தත්ත්වය ඒවං ගතිකා භවಂತಿ ඒවං අபிසම්පරාය. ඒ කට්ටි කොතනින්ද ඉවර වෙන්නේ? අවසානයේ මරණයෙන් පස්සෙත් කොතෙන්ද මේ කට්ටියගේ හේන්දුව කියන එක තථාගතයන් වහන්සේ දන්නවා. තංච තථාගතෝ පජානාති තතෝත උත්තරීතරම් පජානාති. එහා එහා එහා තත්වෙන් තථාගත වෙරෙක් දන්නවා. තංච පජානනන්න පරාමසි තථාගත වෙරෙක් ඒ ප්‍රජානනයේ ඒ අවබෝධය මගේ අවබෝධයක් කියලා තීරණයක් කරලා නැහැ. අපරාමසතෝ එක් මගේ එයි තීරණයක් නොකරන නිසා ඒක පැවැත්මේ සංක්‍රමණික අවස්ථාවක් නැත්තම් විපරිණාම වෙන සති සම්පජාඤ්ඤ විපරිණාම වෙන තත්ත්වයක් ප්‍රඥාවේ මෝකුරා යමක් කියලා විතරක් දන්නේ නිසා. පච්චත්තංගේ නිබ්බුති විත්තා අභ්‍යන්තරයේ තමන් තුළම නිබ්බුතිය වින්දනය කරලා තියෙනවා. ඔන්න වැදගත් දෙයයි වේදනානම් ඒ වින්දනයන්ගේ සමුදයන්චේ අත්ංගමන්ත පටන් ගැනීම ඉවර වී යාම අස්සාදන්ත වින්දනයක් අගේ කරන්න පුළුවන් ක්‍රම ආදීනවා. ඒ අගේ කරන්න ගියාම සිදුවෙන බියකරු පැත්ත. ඒ විතරක් මේ නිස්සරණන්ට ඒ වගේ අයින් වෙන්නත් පුළුවන් කියන தත්ත්වය. යතහ භූතං විදිත්වා යතහ භූතව පවතින ස්වરૂපයෙන්ම දැනගෙන අනුපාදා විමුක්තු භික්ඛවේ තථාගතෝ නොඇල්මි ඇල්ම නිසාම විමුක්ත වෙලින්නා තථාගතයන් වහන්සේ. ඉමේ කෝතේ ධම්මා ඉමේ කෝතේ භික්කවේ ධම්මා ගම්භීරා දුද්දසා දුර්නුබෝධා සන්තාපනිතා මෙන්න මේවා භික්ෂුන් ගැඹුරු ධර්මයන් දකින්ටම අවබෝධ කරගන්නට අමාරු. ඒ වුණාට සාන්තයි ප්‍රණීතයි අතක්කාවචරයි ඒකේ තර්කයෙන් හිතලා ගන්න බෑ. නිපුණා ඉහළම සියුම් தත්ත්වය පවතින්නේ පඬිත් වේදනියා බුද්ධිමත් නැත්නම් ප්‍රඥාවන්තයන් විසින් අවබෝධ දැනගත යුතුයි ඒ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදීති තථාගතයන් වහන්සේ යමක් සම්භුඥානින් අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන තමන්ම දැනගෙන කියලා දෙනවා ඒ තථාගතස යථාභූච්ඡං වන්නවත් සම්මා වදමනෝ වදේ ඔන්නෝවා ගැනයි තථාගතතුරුගේ සතු ගුණ කියනවා නම් හරියට කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් අර පුංචි සීල මහ සීල ඒවා නෙවෙයි තථාගතතුරු උසස්ම ගුණ. එනිසායි මිනිසු කියන පුතුජනයන් කියන ගුණ ගණන් ගන්න එපා වර්ණා ගණන් ගන්නත් එපා කියලා බුදුහාම කියන්නේ. ඊට පස්සේ තා හොඳම දැන් මේක අවසාන தත්ත්ව අපිට ගාව ගන්න පුළුවන් தත්ත්වෙන් ඊට පස්සේ මේවා අපේ හරිවනම් අපේ මායිමේ තියෙන જાති සමහරවන අපේ මායිමේ නෑ නමුත් ඊළඟට තියෙන දෙකට වැඩි ආදාහම් යොමු කරමු මේ ගැන සාකච්ඡා කරන සාකච්ඡා කරන්න සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට ප්‍රණිපාත වේවා සාදු සාදු සාදු හොඳයි මම කල්‍යාණ මිත්‍රයන්ට ආරාධනා කරන සාකච්ඡාවට එකතු වෙන්න මම හිතනවා මම අද සාකච්ඡාව ආරම්භ කරනවා කියලා බ්‍රූනෝ මහත්මයාගෙන් බ්‍රූනෝ මහත්මයා ඔබතුමාට මෙන්නම් නනතුරු චිත්‍ර මහත්මියටත් දිලුක් මහත්මයාටත් පංචිල් මහත්මයාට සේන මහත්මයාට කියමු නේද? හොඳයි ප්‍රණ මහත්මයා. තේරුම් ගන්නයි සතිය තමයි කියන සියලු දෙනාටම මේ ඇත්තටම මේ මේ කොටස් කරනකොට අපිට අර සාමාන්‍ය අපේ තියෙන මේ ප්‍රායෝගික අපි ධර්ම උත්සාහයත් එක්ක සමහර කරුණු කොච්චර අපිට ගැළපෙනවාද කියන එක තේරෙනවා අපිත් කොච්චර රැවටෙනවාද කියන එක සමහර තැන්වලදී මේ වගේ සූත්‍ර මේ පරිශීලනය කරනකොට අපිට ඒකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි තේරෙන්නේ ලොකු. සමහර මේ වගේ අධ්‍යයනයක් නොකර සමහර තත්ත්වවලටපත් වුණොත් ඒ කෙනා ඔය ඒ වගේ මොන වගේ මේ දෙයක් උපකල්පනය කරගන්න පුළුවන්ද කියන භයානකකම තමයි තේරෙන්නේ. නිර්වාණයටපත් නොවි ඒපත් උනායි කියන අදහස ගන්න බොහෝ දෙනෙක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය සත්‍යයක්. ඒක අපිට වුණත් ඒක සත්‍ය ඇති වෙනවා. ඒකේ ඒකට මේ හේතුව හැටියට මම දකින්නේ හරියට කල්යනා මිත්‍ර ආශ්‍රයක නොමැතිකම තමයි මම දකින්නේ දැන් අපිට එහෙම ගුරු කෙනෙක් ගුරුවරයෙක් යටතේ හරියට මේ කායිකව යන්න බැරිකම තියෙනකොට තමයි ওই වගේ ගැටලු මතුවෙන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේ වගේ සාකච්ඡා කරනකොට අපිට සෑහෙන කල්පනාකාරී වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සමහර උත්තරීතර මනුෂ්‍ය ධර්ම කියන තැන්වලදී වුණත් මුලා නොවි හරියට හේතුඵල ධර්ම දකින්න පුළුවන්කම ඇති කර ගන්න පුළුවන් තත්ත්වය තියෙනවා කියන එක. ඒක තමයි විශේෂයෙන් කියන්නේ නැත්නම් අපි අර මූලික මට්ටමේ සමහර හිතේ දියුණු මට්ටම් වලදී අපි නිස්සාවටපත් වුණා කියන එක ඕනෙක් කෙනෙක්ට හිතෙන පුළුවන් කරුණක් කියන එක තමයි මේ දවස් මහත්තයා. තේරුම් ගන්න. ස්තුතියි සංසරණ හැමදෙනාටම මම හිතන්නේ දිලුක් මහත්මයා අපිට හොඳ ආරම්භයක් සාකච්ඡාවට ලබා දුන්නේ. ඇත්තටම තාත්තිජිතුමා මේ විස්තරය අපිට හොඳට විස්තර කරලා කියනකොට බ්‍රූනෝ මහත්මයා බ්‍රූනෝ මහත්මයා සමා වෙන්න. අපි ඇත්තටම මෙහෙම විස්තර කරලා කියනකොට හිතට ආව දේ තමයි මේ මේකත් පලංචියේ හොඳ තැනක් නේ කියලා. මේ පලංචිය උඩනේ දැන් මේ ටික ටික නැගගෙන ගිහිල්ලා මෙතනත් හොඳයිනේ නැවතිලා ඉන්න කියලා හිතෙන තැනක් නේ කියන එක තමයි තේරුම් ගත්තේ සතිවිතුමනේ. මම හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක වටහලා දෙන්න. ඒ වගේම හිතුණා මේ අපි අහලා තියෙන මේ පැදුර උඩ ඉඳගෙන පැදුර අකුලන්න හදන ස්වභාවයක්. සාමාන්‍යයෙන් අපි මේ දේ කරන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය මේ අත්භාවය නිවන් දක්ිනවා කියනකොට හිතට ආව මේ පැදුර උඩ ඉඳගෙන පැදුර අකුලන්න හදන தত্ত্বයක් නේද? අත්භාවය නෙවෙයි ඒකෙන් ඉගෙන ගන්න ඕන. අත්ය හරි. අත්ය සමාවෙන්න බොහොම මේ අත්ය නිවන් දක්කන්න හදනවා කියනකොට මට හිතෙනවා අපිත් මේකට ටිකක් අහු වෙනවා කියලා. මොකද හුඟක් වෙලාවට අපිට ඇහෙනවනේ මම මේ තත්ත්වේ ඉන්නවා මම මෙහෙම වෙලා තියෙනවා සමහර අවස්ථාවල අනුන් ගැන අපිට කතා නොකරත් නිවන් මම සෝවාන් වෙලා මම සක්දාගාම වෙලා කියලා ඒ වගේ කියන්නේ මේ අත්ය නිවන් දක්වන්න තියෙන තියෙන උත්සාහයද කියලා හිතුණා ඒ වගේම ඇයි මේකට හේතුව කියලා ඉතින් ටිකක් මානසිකාරයන් යෝනිසෝ පැත්තට යොදවනකොට හිතට ඇතුළු වුණු දේ තමයි මේ සම්මාදිට්ඨිය නැතිකම සම්මාදිට්ඨියටපත් නොවි යම්කිසි මනසක් මේ මේනෙනි නිශ්චල තත්ත්වයක් නිහඬ බවක් දකිනවනම් ඒ තත්ත්වෙ අප තත්ත්වය ලබාගත් දෙයක් විදිහට ඒක ගැන විස්තර කරන්න ඉඩ තියනවා කියන එක. ඉඩ තියනවා නෙමෙයි මේ කතා කරන පුද්ගලයාට උනත් එහෙම හිතෙනවා. මෙහෙම ආ මෙහෙම නේද කියලා. ඒකද අපි භාවනා කරන යෝගාවචරයන් විදිහට මේ தත්ත්වය හොඳින්ම තේරුම් ගත යුතු වෙන්නේ අපිට තථාගතයන් වහන්සේ කියලා තියෙන මේ අතක්කාවචර ස්වභාවය අතක්කාවචර බව අපි ඉතාම හොඳින් සුත්තමය වශයෙන් තේරුම් ගන්න ඕනේ කියන එක තමයි හිතුවේ. ඒ වගේම එවැනි தත්ත්වයක් ඇත්තටම මේ මම අත්ත කියන්නේ කවුද කියන එක හරියටම ඒ දේ Tamanට තේරුම් අරගෙන කියන්නේ ඒ ඒ බව නොදක තියෙන මනසකට මෙවැනි තැනක නවතින්න හුඟක් ඉඩ තියෙනවා කියන එක සත්‍යජිසමනි තමයි තේරුම් ගත්තේ ඒ නිසාම මේ සම්මා දිට්ඨියටපත් වීම එහෙම නැත්නම් සෝතාපන්න ඵලයටපත් වීමත් සමග මෙවැනි தත්වයන් වලින් ඉවතට යන්න පුළුවන් ඇති කියන අදහස තමයි ඉදිරිපත් කරන්න කැමති අඩුපාඩුවක් තියෙනවා නම් තේරුම් කරලා දෙන්න. තිරුවන් සරණයි. හොඳයි මම ගෞරවයෙන් දිලුක් මහත්මයාට යොමු වෙනවා. තේරුවන් සරණයි හිතනාටම මට අද මේ මිනිත් කිසිම විශේෂ ප්‍රශ්නයක් හෝ අදහසක් නැති නිසා අහගෙන ඉන්නම් තේරුවන් සරණයි. දැයි පද්මස් මහත්මයා ඔබතුමාට තේරුවන් සරණයි සියලු දෙනාටම ඇත්තම ගොඩාක් දේවල් ගැන හිතන්න කතා කරන්න දෙයක් අරමුණු වෙන්නේ නැහැ. නමුත් විතාම වැදගත් වුණ තැන කියලා තමයි තේරුනේ මේ අත් අත් ස්වરૂපය මේ අප තුල මේ කිදා බැහැගෙන තියෙන මේ අත් කියන ගතිය ගැන අපිට ඒක වඩා හොඳින් අවබෝධයට කාවද්ද ගන්න මේක හරියට පැහැදිලි කරගන්න මම හිතන්නේ මේ දේශනාව අපි පිටුවහලක් කරගන්න පුළුවන් නේද? ඒක නේද අපිට කෙරෙන්න ඕනේ කියලා හිතෙනවා. ඒක තමයි ඉදිරිපත් කරන්නට වංශන්නේ. සේන මහත්මයා ඔබතුමාට තුමෙන්නේ තෙරුවන් සරණයි අද සත්‍යදේතුමා ඉතා හොඳ දේශනාවක් කළා මට මේ ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ මේ ධානා මට්ටම ගැන කතා කළා දැන් ධානය ගැන මේ මම අහලා තියෙනවා පොත්වල කියවලා තියෙනවා ප්‍රථම ධාන ත්‍රිය ධාන 1 2 3 4 කියලා ඊට පස්සේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා එහෙම අහලා තිනවා නමුත් මේක මේ ප්‍රැක්ටිකලි දැකපු කෙනෙක්ගෙන් අදහසක් ගන්න මම ආසයි මොකද මොකද්ද මේකේ මොකද්ද මේක ඇත්තෙන්ම මොකද්ද මේ ධානය කියන්නේ ලොකු ධාන නෙමෙයි ප්‍රථම ධානය ගැන පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් කාට හරි බොහොම පිං තිරවසන්නයි තිරවසන්නයි රොෂාන් මහත්මයා ඔබතුමාට මම යොමු වෙන්නම් ඉන්නතර ගෞරවයෙන් සත්‍යත්වමාරි වෙනවා සත්‍යත්වමාරි අපි සේන මහත්මයාගේ ප්‍රශ්නයට යොමු වෙමු ඊට පස්සේ රොෂාන් මහත්මයා එතකොට මොන්ට සම්බන්ධ වෙන අවස්ථා දුන්නා වෙනවා රොෂාන් මහත්මයාට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඔව් මට මයික් එක හොයාගන්න බැරි වෙලා තිබුණා. මේ දැන් ඇහෙනවද? ඔව් කතා කියන දේ ඇහෙනවද? ඇහෙනවා. ආ. මේ අත්‍තරම ඉතින් දැන් මේ අපි මේ pāli භාෂාවේ තියෙන මේ අත්‍තරම ගොඩක් වචන ටික හරි අපිට මෙතන ඉගෙන ගන්න ලැබෙන එක මට හිතෙනවා සෑහෙන දේවල් ඊට පස්සේ මේ මොකද සමහරක් වෙලාවට මේ පාලිෙන් ගාථා කියනකොට උනත් අපි ඔහේ ඒ කිය කී හිටියට දැන් සමහරක් දේවල් ඒ වගේ වැටහෙනවා ඒ වගේ දැන් සමහර මෙතන ඉගෙන ගන්න දේවල් ඇත්තටම හරියට වටිනවා. ඉතින් ඒකයි මට ඇත්තටම විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. මේ මේ මම හරීම කැමති දෙයක් තමයි අර දැන් අපි අර තැන් තැන් වල අපි දැන් අපේ තියෙන පෘථග්ජන භාවය පෘථග්ජන භාවය නිසාම අපි සමහර තැන් වලදී අපි අර පලංචි බඳ ගන්නවා වගේ අපි දේවල් හිතාගෙන මේ එහෙම වැරදි තැන්වල නවතින්න පුළුවන් කියන එක හොඳටම තේරෙනවා මොකද මේ අපේ ඒ කියන්නේ අපේ අන්තිම මේ ඩෙස්ටිනේෂන් එක අපිට හොඳටම පැහැදිලිව ඇත්තටම ජන වහන්සේ දේශනා කළා තියෙද්දි ඇත්තටම මමත් කැමැත්තෙන් ඉන්නවා දැන් අර සේන මහත්තයා කිව්වා වගේ දැන් ඒ සමහර ලෙවල්ස් වලදී ඒ අත්දැකින සුවය මොන වගේ දෙයක්ද කියලා කවුරු හරි කාට හරි ඒක විස්තර කරන්න පුළුවන් නම් මම මේ ආපු කෙටි ගමනේදී මට තේරලා තියෙනවා මේ වෙන වෙන ඒ කියන්නේ අපිට ඒකෙදි හම්බෙන වාසි කියන්නත් පුළුවන් මේ ඒ ගමනේදී මේ ගොඩක් අර තමන් හිත පාලනය කරගන්නකොට දැන් බුද්ධාගමේ ඉතින් ඇත්තටම දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වුණත් සතිය වුණත් හත්වෙනි ස්ටෙප් එක එතකොට දැන් අපි එකපාරටම භාවනා කළා අපි නිවන් දකින්න වගේ අපි හිතාගෙන හිටියට ඒක කරන්න බෑ අපි ඇත්තටම දැන් ඔය මට නම් තේරෙන වෙලාවල් තියෙනවා මේ අපි උඩ පලංචියෙන් පල්ලෙහා පලංචියට බහින වෙලාවලුත් තියෙනවා සමහරක් වෙලාවට. ඉස්සර නම් ඇත්තටම ඒ වගේ දෙයක් වුණාම හරි පසුතැවීමක් වෙලා ඒ පලංචියෙන් බිමට ඇදෙන ගතිය බිමටම වැටෙන තරමට ඒ ඇත්තටම මම මම හිතන්නේ මගේ අත්දැකීම මම බෙදාගෙනක් තියෙනවා මම කීප සැරයක් මේ ගමන යන හදලා මම ඉතින් අතහැරලා දාලා මේ ඉහිලා තියෙනවා. නමුත් පෙර පිනකට ආයේ මේ ඇත්තටම ජයන්ත මහත්තයාට තමයි පින් සිද්ධ වෙන්න ඕනේ. මගේ ඥාතික සම්බන්ධිකුත් තියෙනවා. ඉතින් මේ ඒක නිසා මේ කොහොම හරි ආයේ මාර්ගයට තුන්වෙනි පාරට වැටලා මම මේ මේ මගේ ගැන මේ කියනවටත් මේ සමා වෙන්න මේ ඒ වුණාට අර අරකම තමයි ඔය මොකද අත්ය කියන එක කියන්නේ අපි හැම වෙලෙම අපේ පෘථග්ජන ගතිය නිසා අපිට පොඩ්ඩක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් ආපු ගමන් එතන එනවා මේ පොඩි ත්‍රිල් එකක්. ඉතින් ඕක කාට හරි කියන කල් හරි මේ මොකද අපි දැන් මගේ නම් එහෙම වෙලා කවුරු හරි කියනකොටත් ඉතින් ඇත්තටම මේ මේ සතුටක් ඇති වෙනවා. මේ ඒ වගේම මම උනත් පස්සට හැරිලා බලන්න පුළුවන් හැම වෙලෙම. ඒක නිසා ඒකයි මේ දැන් අර වැටෙන්නේ නැති ගතියක් තියෙන එකයි වැටි වැටි ඉස්සරහට යන්න පුළුවන් ශක්තිය ලැබෙන ඒ හැම දෙයකම ඇත්තටම මේ මණ්ඩපයේදී ඉගෙනගත්තු දේවල් හරියටම මේ උදව් වෙනවා කියන එක තමයි කියන්න තියෙන වැඩි කාලයක් ගත්තා නම් සමා වෙන්න. පෙරවන් සම්නේ. අත්‍යවශ්‍යයි වශන් මහත්මයා හොඳයි මම ඊටම් ගෞරවයෙන් සත්‍යත්වයට වෙනවා සත්‍යත්වනි අපේ සේන මහත්මයා මොකල ප්‍රශ්නයක් සත්‍යත්වනි ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් ඒ ප්‍රශ්නය අහපු ක්‍රමේ වැරද්දක් නෙවෙයි අහපු විදිහ නිසා උත්තර දීම උත්තර දීම දෙන්නා පිළිබඳ වැරදි හැඟීමක් ඇති කරගන්න පුළුවන් වෙන නිසා මම මෙහෙම අහන්නේ වහන්න. පොදුවේ තේරුම් ගන්න විතරක්. මම මේ මහත්මයාගෙන් මහන්නම් මේ වාදයකට හෝ තර්කයකට නෙවෙයි ඒකෙන් බොහෝ දුරස් කතා කරන්න ඒ නිසා චීස් ග්‍රිට්ස් බොන රහත දැන් සේන මහත්මයාගෙන් අහන්න සමවෙන්න සත්‍යතුතුමා මම ප්‍රශ්නේ වැරදිට ඇහුවා නම් නෑ වැරදි නෙවෙයි මං කියවේ වචනේ වැරදි නෙවෙයි ඒක ඒක අහපු හැටි මතක නම් ඒක තියෙනවා චැලෙන්ජ් එකක් ඒකයි කිව්වේ ඒකේ යමනාප ගතියක්වත් ඒක නෙවෙයි ඒක මා කතා කරන්න පරිස්සම් විය යුතු නිසා පමණයි එහෙම කිව්වේ මම අහපු එකට දැන් උත්තර දෙන්න. චීස් දිට්ස් මම රහද? ඒ රහමට ඒ විදිහටම කියන්න බෑ. ඒකේ මේ ඒකට සමාන රසක් ඇති එකක් කියන්න පුළුවන්. ඒ රස කියන්නේ ඒ ලුණු රස ඒ විදිහ රස තියෙනවා කියලා නිකන් කියන්න පුළුවන්. පිටි රස ඒ විදිහට තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් හරියටම රසය කියන්න බෑ. මම මෙතන මම මෙතන ගොඩක් දුරට අහන්න හේතුව අර මේ ලකුණු පාසලක ළමයි කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ අහනවා මේ ධානය ගැන කියනකොට මොකද තියෙනවනේ මේවා කියනකොට ධානය ගැන කියන කියන තැන් තියෙනවා ඉතින් එතකොට මොකද්ද මේ ධානය කියන එක මොකද්ද කියලා අහනවා ඉතින් මේක මේ පොත්වල තියෙන විස්තර කිව්වට පොඩි ළමයින්ට තේරෙන්නේ නැහැ ඒක ටිකක් විස්තරව මොකක් හරි මේකට උත්තරයක් දෙන්න ඕන හින්දායි මම මේ ප්‍රශ්නේ විශේෂයෙන් අහන්න හේතුව දෙලොන් සම්මයි. ආ එහෙනම් එච්චර එක අගේ කරන්න ඕන ප්‍රශ්නයකුත් නෙවෙයි අගේ ඒ වචන හොඳ නෙවෙයි මම පාවිච්චි කළා. ඒකේට වෙන කවුරු උත්තරයක් දෙමා අපි කියන කතා කරමු. තව එනවා වචන වලට. ඊළඟ සාමාන්‍ය ඵල සූත්‍රය එනකොට ඒවා දිගටම කතා කරන්න පුළුවන්. අපි ගැඹුරටම කතා කරමු. ජායි තත්වයක් කියන්නේම කල්පනාකාරී තත්වයක්. පළමු ධ්‍යානයේදී ඒ අපි හිතමු අට්ඨි කියන වචනයත් එක්ක නම් ගියේ ඒ අට්ඨි කියන වචනයත් එක්කම වචන සෙට් එකත් එක්කම තමයි ඒක කතා වෙන්නේ. වචන වචන සත් කතා වෙවි යන්නේ. ධම්මජීවහාඳුරු කියන විදිහට කියොත් යකා හිතන තරම් කලු නෑ එතෙන්ට ගියා. දැක්කහම මේ වගේ මේ අපි ධාන කියලා කියනකොට ඔක්කොටම කලින් හර්මිනී ගොතා ගන්න බවක් පද්මාසනයක් මතක් කරගන්න. ඊට පස්සේ අත් දෙක තියාගන්න ගතියක් මතක් වෙනවා. ඊට පස්සේ සුදු රෙද්දක් නැත්නම් කහ පාට රෙද්දක් මුඩු හිසක් මතක් වෙනවා. ඊට පස්සේ ඇස් දෙක පියාගත්ත බවක් පේනවා. බුදු පිළිමයත් එක්ක වාඩි ඉන්න බවක් තේරෙනවා. අනිත් පැත්තේ කතා කරන්න තීනා වෙන්නේ නැති කෙනෙක් කෙන බව හිතා ගන්න. ඔහොම තමයි ඥාන தත්ත්වයේ පසුබිම දාලා තියෙන්නේ. එහෙම නැතුව එහෙම නැතුව අර අකුසල ධර්මයන්ගෙන් ඈත් වෙලා කාමෙන් ඈත් වෙලා කියන්නේ හිතේ හිත සැලසුම් කිරීම වලින් බැහැර වෙලා කාම ලෝකයක් එක්ක කරන සැලසුම් කිරීම වලින් බැහැර වෙලා කාමච්ඡන්ද වලින් බැහැර වෙලා එක ඒකග්ගතාවයත් එක්ක නමුත් පසුබැස්මක් නැහැ හිතේ විර අර්ථයක් නැහැ ડિප්‍රෙෂන් එකක් නැහැ පීති සුඛ තියෙන හින්දා සතුටින් එක අරමුණක ඉඳ හදනවා ඒක අරමුණක නැහැ කියලා දුක් වෙන්නේ අපි හිතමු යලිත් අට්ටි නම් තියෙන්නේ අට්ටිත් පේනවා ඒකත් එක්ක ඉන්නවා පීති සුඛත් එක්ක ඉන්නේ හැබැයි අට්ටි කියලා හිතනවා කියලා දුක් වෙන්නේ නැහැ ඉන්නේ පුංචි ළමයෙකුට ඒක කියලා දෙන එක ගැන නම් මම දන්නේ ඒක ඒ ගුරු භාවයේ ටීචින් මෙතඩ්ස් ගැන කියන්නේ එතෙන්දී නම් පස්සේ දවස් අපි ඉගෙන වැඩිපුර කතා කරමු අපි කතා කරමු මම අර ටීච් ගැන වෙයි එහෙම කියන්න වෙනවා නම් ඒක ඒක සංඥා වේදනත් එක්ක කියන්න ඕනේ කියන එක කියන්නේ නැතර ගැඹුරකට යන්න අවශ්‍ය නැහැ සමාවෙන්ටි කෑම ගැන මතක් කළාට අපි ඉතින් දෙවෙනි කාර්යයෙන් තියාමු නේද මේ ඊළඟ ටිකේ බොහොම හොඳයි අර දැන් කොහොම මේ 62 ගැනම කියන බුදුහාරයිත් මුලින් මුල ඒව අපි එකක්වත් කියන්නේ නැහැ දැන් ඊළඟ කොටසේ මේ ඒකේ නම තමයි පරිතස්සිත විපන්දිත වාරය ඒක හොඳට මතක තියාගන්න වචනයක් තියෙනවා. හොඳම දේවල්. මේ සූත්‍ර හොඳම ටික දැන් ඉන්නේ. తත්‍ර භික්ඛවේ යේතේ සමන බ්‍රාහ්මනා භික්ෂුවරුනි මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සස්සතවාදා අර අපි මුලින්ම කියේ මේ සදාතනික මේක ඉවරයක් නැතුව නොසන්සිඳී පවතින තත්වයක් තියෙනවා. කියලා කියන ඇත්තු කිව්වේ එතනම් මේ එන්නේ ඔය අද කියපු අන්තිම දක්වා කියපු ditta ධම්ම පරිනිබ්බාණය නිබ්බාන වාදය සඳහා පරිනිබ්බාන නිබ්බාන වාදය සඳහා එන්න ටික දක්වා ඔක්කොම කියන්නේ. ඔය ඔක්කොම අදහස්. තන් අපි ඒක භවතං සමන බ්‍රාහ්මණයන් ඒ පින්වත් ශ්‍රමණයන්ගේ සහ ශ්‍රමණ නොවන්නන්ගේ කොහොමද ඒකට ඇඩ්ජෙක්ටිව්ස් ටිකක් තියෙනවා. අජානතං ඒ කියන හරියට නොදන්නා වූ අපස්සතං නොදක්නා වූ ඇත්තන්ගේ වේදිතයක් එක්ස්පීරියන්ස් එකක් පමණයි. කොහොමද? ඊ තණ්හාගතාන ඒ තණ්හාවට අහු වෙච්ච අය. තණ්හාව කියනකොට කාම තණ්හා විතරක් නෙවෙයි භව තණ්හාව හෝ විභව තණ්හාව. අර අත්යේ කෙලවරක් කරගන්න හදන්නේ ඒකයි. විභව තණ්හාවෙන්ද. ඔන්න හොඳ වචනයක්. පරිතස්සිත විපන්දිතං ඒව ඒකේ කෙරෙන පෙළඹීමක් පමණයි අනවශ්‍ය හදිසි වීමකින් අවිනිශ්චිත භාවයකින් කෙරෙන පෙළඹීමක් පමණයි. ඒකට මේ අපේ කානිස්සරු හාමුදුරුවෝ එහෙම වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒවයි දැකලා බලලා ඉගෙන ගන්නත් හොඳද? ඒ ඒ වචන ටික දැන් දිගටම යනවා. ඒ නිසා මම යලිත් ඒ අජානතං අපස්සතං සමනම් බ්‍රාහ්මනානං තණ්හාගතානං පරිත්‍ස්සිත විපන්දිතං ඒය පරිත්‍ස්සිත කියලා කියන අපි දැන් කියමු බිය වීමක් නැත්නම් එක්සයිටඩ් වීමක් විපන්දිතං චලනය වීමක් විතරයි කියන වචනේ ඒ ඔක්කොම එකතු කරලා මා යලි යලි කියන්නම් මේ වචන ටික එතකොට හිතට යන පමණක් මා වාක්‍යයක් හැදුවා අමාරුයි කියලා හිතන්න එපා මත් මට මේක දවසක් විතර ගියා මේක හිතලා හදාගන්න. මනාලෙස නොදන්නා මනාලෙස නොදක්නා බ්‍රාහ්මණයන්ගේ ශ්‍රමණයන්ගේ අද්දකීම් මාත්‍රයක් පමණයි. මේක මේ අපි අපි හත් අට දෙනාට තේරුම් ගන්න විතරයි මේක අනිත් අයට කතා කරන්න එපා කියන. අනවශ්‍ය හදිසි වීමකින් අවිනිශ්චිත භාවයකින් තණ්හාවකට හසු වීමකින් කෙරෙන පෙළඹීමක් පමණයි අද්දුටු හැඟීමක් පමණයි. ඔය මොන විදිහට කියවත් බුදුහාමුදුරු කියන්නේ ඇත්තෝ කොතෙන්දි හෝ වැරදිලා තණ්හාව නිසා කරන තමන්ගේ ඒ අද්දකීම කියන විදිහක් විතරයි වෙලා තියෙන්නේ. අදිමුත්‍තිපදාන කීවේ ඒක. අර වචනයක් පාවිච්චි කරලා අපුරුණ මහත්තයා උපකල්පනයක්. ඒක හොඳ වචනයක්. මට තිබුණේ ඒ වචනේ. උපකල්පනයක් විතරයි. එතකොට ඔය 62 ගැනම බුදුහාමර ඒක ඒ විදිහටම කියනවා. ඒ විදිහටම කියනවා. මනාලෙස නොදක්නා මනාලෙස නොදන්නා බ්‍රාහ්මණයන්ගේ ශ්‍රමණයන්ගේ අත්දැකීම් මාත්‍රයක් පමණයි ඒ කතා. ඒ දර්ශන. අනවශ්‍ය හදිසි වීම අන අවිනිශ්චිත භාවයකින් තණ්හාවට අසු වීමකින් කෙරෙන පෙළඹීමක් පමණයි අද්දුට හැඟීමක් පමණයි. ඔය අර කලින් අපි මේ දවස් 4 5 කතා කරපු සියල්ල ගැනම බුදුහාම කියන්නේ අවසාන නිගමනය කියන්නේ ඒකයි. අවසාන වශයෙන් උන්වහන්සේ කියන්නේ ඒ විදිහට මම තුන්වෙනි වතාවට ඒ වචනේ කියන්නම් ආයෙත් ඒ අදිමුති මොනහරි හේතුව නිසා අර පූර්වාන්තේ ඒ කියන්නේ මරණයට පෙර තත්වයන් ගැන කල්පනා කරලා එහෙම නැත්නම් අපරාන්තේ කියන උප්පන්තේ අපරාන්තේ මෙතනින් පස්සේ වෙන දේ මරණයෙන් පස්සේ වෙන දේ ගැන කතා කරලා එහෙම කතා කරලා ඔය මොන විදිහේ දර්ශන අදහස් ඉදිරිපත් කළා මොන විදිය ඉදිරිපත් කළා ඒකට බුදුහාම කියන අනේක විහිතානි අධිබුද්ධි පදානි අභිවදಂತಿ ඒ විවිධවාදී උපකල්පනයන් සම්මත කර ගැනීම කියනවා කොටිස් ක්‍රමයටම කියන්නේ ඒ පින්වත් ඇත්තන්ගේ පාලි වචනේ තදපි තේසම් භවතං සමනම් බ්‍රාහ්මනානං අජානතං අපස්සතං වේදිතං තණ්හාගතානං පරිතස්සිත විපන්දිතං ඒව ඒ ඒ පරිතස්සිත විපන්දිතයක් කියන්නේ ඒ හදිසි අවිනිශ්චිත භාවයක් නිසා කෙරෙන පෙළඹීමක් අද්දුටු හැඟීමක් පමණයි කියලා මනාලෙස නොදන්නා මනාලෙස නොදක්නා බ්‍රාහ්මණයන්ගේ ශ්‍රමණයන්ගේ මම වචන දෙකේ පෙරපසු කළා. අද්දකීම් මාත්‍රයක් පමණයි. අනවශ්‍ය හදිසි වීමකින් අවිනිශ්චිත භාවයකින් තණ්හාවට හසු වීමකින් කෙරෙන පෙළඹීමක් පමණයි ඒ උපකල්පනය. අද්දුටු හැඟීමක් පමණයි ඒ දාර්ශනය. තථාගතයන් වහන්සේ කොච්චර මේක දැකලා තියනවද? ඊළඟ වාරයට ඊළඟ නැත්නම් පරිච්ඡේදයට දෙනන තමා පස්ස පච්චයා වාරු. අපි ඒක ඔය මේ කතාවේදී කල්යාණ මිත්‍යන් කල්යාණ මිතුරියන් නිරන්තරයෙන් මේ අවධාරණය කරන වචනයක් කීක. ඔය 62ම බුදුහාර කියනවා. සත්‍ර භික්කවේ යේතේ සමනබ්‍රාහ්මන සස්සතවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤපෙන්ති චතුහි වත්තුයි ඔය කියපු හැටියට මේ සාස්ත්‍රවාදී ශ්‍රමණයන් වූ බ්‍රාහ්මණයන් මේ ආත්ත භාව නැත්ත් භාවනේ මේ ආත්ත තත්වයක් ලෝකයක් කියනවා නම් මොනකමේට හරි ඔන්නේ වචනේ අපි නිතර කියපු වචනේ මේ ධර්ම සාකච්ඡාවේදී අපවත් පුනන්දු කරලා තියෙන මේ වචනෙන් සමහර නැත්තන් නැත්තියන් තදපි පස්සපච්චය ඒකත් පස්සේ පදනම් කරගෙනමයි තථාගත ධර්මයේ උත්තරීතර භාවයෙන් ඉතින්දි ඔය මොන උපකල්පනයන් මොන අදහස් සුදහස් ප්‍රකාශ කළත් ඇතුළට ගිහින් බලන්ට තදපි පස්සපච්චය මං මේ වචන ප්‍රකාශ කරන්නේම මත ප්‍රකාශයක් වෙන්නේම පස්සේ නිසා මම කිය මේ නාම රූපත්වයේ තෙන්ද සම්බන්ධ වෙන එකපාරට ගිහිල්ලා නාම රූප කියනකොට එතන තියෙන පස්සේ නමුත් අපි හිතමු දැන් දන්න එක අපි කතා කරොත් අරිත්‍ය වටවද අර ඥාන තත්ත්වයට ආවයි කියලා නැත්නම් ඒකටත් වැඩිය දන්න තත්ත්වේ පංචකාම ගුණයට ආවයි කියලා. පංචකාම ගුණය කොහොමද කතා කරන්නේ? මම ඒ තමයි අර ග්‍රීස් කියන ඇවිත් ඒකයි. මම ග්‍රීස් කියන ඇවි බොහෝ අය නොදන්නවා කියලා හිතා. නමුත් අපි හිම චීස් ග්‍රීස් වගේ තත්ත්වයක් කාලා තියෙනවා නම් මම ඒ ගැන කතා කරන්න නම් මගේ ජීවහා ස්පර්ශය තිබිලා තියෙන්න ඕන දැන් මනෝ සම්පස්සේ තියෙන්න ඕන කියන කතා කරා. ඒ දෙකෙන් තමයි මා කතා කරන්නේ. පොට්ටබ්බක් තියෙන්න ඕන. එතකොට ඒ අර පාරම ditta ධම්ම නිබ්බානී පංචකාම ගුණයන් ගැන ඒ කතා කරු දර්ශනේ කතා කරනනම් තදපි පස්සපච්ච. ඒක තේරෙන්නේ නැත්නම් අර අසඤ්ඤී සංඤී ගැන කියනකොට අපිට ඒක හිතලුවක් විතරනේ අපිටත් හිතා ගැනීමක් විතරනේ. ඒ නිසා බුදුහාම කියන්නේ තද පිපස්ස පච්ච ඔය 37 ඔය ක්‍රම ඔක්කොටම ගිහිල්ලා දැන් බුදුහාම කියනවා තද පිපස්ස පච්ච කියලා වන්දනීය වික්ෂුන් වහන්සේ පසුගිය මාර්ගයේ අභව ප්‍රාර්ථනා තම පරිනිබ්බුතිය වුණා හරි කිව්වොත් ඒ උන්වහන්සේ නිතර කියන එක තදපි පස්ස පච්චය කියන්නේ තන් අපි කියන එකයි තදපි කියන්නේ. ඒත් ඒකත් even that is. තදපි තං අපි තදපි. පස්ස පච්චයා ස්පර්ශේ නිසාමයි. එක්කොට මේ ඒකේ පස්ස වාරේ. ඊළඟ එකේදී බුදුහාම කියනවා. තාතෙන්ද කීවා ඒ කට්ටියගේ මේ මත වැරදිලා ගැනීමක් කියලා. අර මා හෙළ බාසට පරිවර්තනය කරන්නේ. කරලා දුන්න එක ඊළඟට මේකද තදපි පස්සපත් ඒක ලේසි තේරුම් ගන්න. වචනේ. වචනේ තේරුම් ගන්න ලේසි. ඊළඟට බුදුහාමුදුර ඊළඟට කියන ඔන්න තථාගත භාවයේ තියෙන විශාරදත්වය. වික්ෂුවරණි ඔය ශ්‍රමණයන් හෝ ශ්‍රමණ වරන්නන් ඔය සස්සතවාදයන් ඔව් දැන් ඔක්කොම 62ම ගන්න ඕනේ. කොයි මම දැන් කියන්නේ මේ තථාගත වචනේ කොයි එකෙන් කිව්වත් බුදුහාට ඒකටින් එකින් එකට ඇවිල්ලා කියන තේවත අඤ්ඤත්‍ර පස්සා පස්සයෙන් තොරව පටිසංවේදිස්සන්තීති නේතං තානං විජ්ජති. අර තමන් ඒකට ගාවා ගැනීමකින් තොරව අපි අර අසඤ්ඤී නැත්තම් තත්ත්වේ ගියොත් එහෙම ශාස්වත තත්ත්වයට ගියොත් එimhe එයා කලින් හිටපු ආත්ම භාවයේ දක්වා ගියා. ඒ ගිහිල්ලා එතෙන් ඒ ඒ ස්පර්ශයේ ප්‍රතිසංවේදනය කළා. එක්ස්පීරියන්ස් කළා. එහෙම නොකර තේවත අඤ්ඤත්‍ර පස්සා ප්‍රතිසංවේදිස්ස දිස්සන්ති තේතන්තානං විජ්ජති එහෙම නොවි එක කියනවා කියන එක වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නේතං තානං විජ්ජති. එය සිදුවිය නොහැකි කාරණයක්. ඒ තරම් විසරද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අඤ්ඤත්‍ර පස්සා පස්සයෙන් තොරව පස්සේ නැතිව මේක වින්දනයට හසු කරගන්නවා කියන කතාව නම් සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙන්න බැරි වැඩක්. මේ මගේ වචනේ. ශ්‍රාවණ තථාගතයන් වහන්සේ මොනතරම් විශාරද දෙයක කියන්නේ කියලා. අපරත් ඒක තේරෙනවා වචන මාත්‍රයෙන් හරියෙන් ඒතකොට. පස්සෙන් තොරව චින්තනයක් නැහැ ඒතකොට. පරිසංවේදනයක් යටති කරගන්න බෑ ඒ දර්ශනය කියලා. එතකොට මේ මේ කොටසේ නම තමයි නේතන්තානං විජ්ජති වාර. ඔය ඔක්කොටම කියන්නේ නේතන්තානං විජ්ජති. ඒකේ එහෙම වෙන්න බෑ. පස්සෙන්මයි මේ පටිසංවේදනය ඇවිල්ලා තියෙන්නේ. බුදුහාරයේදී කියන්නේ තේවත අඤ්ඤත්‍ර පස්සා පස්සෙන් තොරව පටිසංවේදි සම්තිති නීතන්තානං විජිත ප්‍රතිසංවේද වින්දනය කරනවා පස්සෙන් තොරව කියන එක නම් වෙන්නට විදිහක් නැහැ නීතන්තානං විජිත ඒත් අපි කතා කරපුවට ආයන්න ඕන ඒ 62 ගැනම අපි කතා කරා සමහර ඒවා අපි ආන්ද ක්‍රමයට ඉස්සලක් ගියා. ඊළඟ ක්‍රමයට ඒකේ කතාව ditthිගතික අදිත්‍ථාන වත්ත කතා. දැන් 16 මේක තියෙනවනේ කංගෝකට කියලා කියලා කියලානේ තියෙන්නේ. ඉතින්දී දැන් 21ක් තියෙනවා ක්‍රම. අර සස්සතවාදී ඉඳන් ආවා පරිබ්බාජවාදී ඊට පස්සේ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල ඊළඟට පුබ්බන්තක අර මරණයෙන් පස් පස්සේ වෙච්ච ඇත්තු පස්සේ ඊට පස්සේ මතු වෙච්ච ඇත්තු ඊට පස්සේ වෙච්ච ඇත්තු අධිච්ච සම්පන්න අපි කතා කරා උච්ඡේදවාදී වමය එතකොට මෙතෙන්දී ඊළඟ එකේ තේරුම තමයි ඒක හොඳ දෙයක් අපට අපි ආයුත් තැන මෙතන. දිච්චිගතික අදිත්‍ථාන විවත්ත කතා. ඔය කලින් කියපු විදිහටම මම වචනේ තේරුම් කරන්නේ දැනට. ඒ බොන අනේක විහිතානි විවිධ ක්‍රමවලට අදිමුත්‍ති පදානි අභවං අභිවදಂತಿ ඒ උපකල්පනයන් හිතාගත්ත දේවල් කියනවා නම් ද්වාසට්ඨිය වත්තුහි ඒ 62ක් පදනම් කරගෙන මත ඔන්න බුදුහාමගේ දේශනේ සබ්බේ තේ ඒ හැම එක්කෙනෙක්ම ඒ කවුරු කවුරුත් චහි පස්සායතනේහි ස්පර්ශායතන 6න් 6 උදව් කරගෙන පුස්ස පුස්ස ඒවට ගෑවිලා ගෑවිලා ඒ ඒ දර්ශනයන්ට ඒ මතයන්ට ඒ අද්දකීමත් එක්ක සම්බන්ධ වෙවි මේ පුස්ස පුස්ස කියන වචනෙට මම කියේ සම්බන්ධ වෙවි කියන එක. පටිසංවේදෙන්ති ඒක වින්දනයට අස් කරගන්න. තේසං ඒ අත්තන්ට ඒ වේදනාව පදනමක් වෙන නිසා වේදනාව උදව්වක් කරගෙන තවදුරටත් මේක තියාගන්න ඕන කියන මතේ අදහස ඇති වෙනවා සංහාව ඇති වෙනවා. තව එහාට යන්න ඕන කියලා. ඒක භව තණ්හා වෙන්න පුළුවන්, කාම තණ්හා. හෝ විභව තණ්හා වෙන්න පුළුවන්. ඒ තණ්හා පදනම් නිසා ඒ මදි කියලා හිතෙන නිසා තව මේක තියෙනවා නම් මට එහාට අදහස් ගොනු කරගන්න පුළුවන් හෝ කියලා හිතෙන නිසා උපාදානං ඊ අද්දකීම් සත්‍ය එක්කින්ට හිතනවා ඒක තියාගන්න හදනවා එක එක ක්‍රමයකට ගිහිල්ලා ඒක ෆියුල් එකක් ඉන්ධනයක් කරගන්නවා නැත්නම් තවත් එකකට ඇලුම් කරනවා. ඒ උපාදානයේ පදනමක් වෙන නිසා භවෝ ඒ தත්ත්වයේ තුල ඔහුට පවතින තුමනාවකුත් ඇති වෙනවා. දැන් ඒතර කාටත් අත්දකින්න පුළුවන් தත්ත්වයේ පංචකාම ගුණයන් தත්ත්වය. තමන් දකින රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශයන් තව තියාගන්න හදන්නේ මොන ක්‍රමයෙන්ද මොන විදිහයට සංවිධානයේද මන් කරන්නේ ඒක තවදුරටත් තියාගන්න. කායික සංවිධානය හා මානසික සංවිධානයක් අපි ඇතුලෙන් ඇති කරගෙන තමා ඒ රූප දකින් බලන්නේ දිගින් දිගට දිගින් දිගට ශබ්දයේ කැමැති ශබ්දය අසන්නේ දිගින් දිගට කැමති රසය විඳින්නේ දිගින් දිගට කැමති ගන්ධයන් ආග්‍රහණය කරන්නේ දිගින් දිගට කැමති ස්පර්ශයන් යලි යලිත් ලබන්නේ එමත් ඒක තමයි භව වෙන්නේ ඒකත් ඊට පස්සේ හැදෙනවා ඒකට. චපස්සායතනය කාය හදා ගන්නවා. ඒක තියා ගන්න ඕන නිසා. ඒ භව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ අනිවාර්යෙන් ඒක අපි දැන් දන්නම කාරණේ. ජාතියත් එක්ක ඊට පස්සේ ජරා මරණේ තියෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමන අසුපායස සම්භවන්ත. ඒක තමයි දික්ඛිගතයන්ගේ අවසාන පරමාර්ථය හා ඒ වටේට අහු වෙන කතාව. ඒ ප්‍රතිරෝධයට අහු වෙන විදිහෝ කියන්නේ. අර ප්‍රතිරෝධය කැරකුණොත් මේ ප්‍රතිරෝධෙත් කැරකෙනවා. ඒ දැටි රෝධ කියනකොට මේ ඔක්කොම මැෂින් එක ඕගනිසම් එක පුතු ජන ඕගනිසම් එක වැඩ කරනවා. ඒකට බුදුහාරමෙන් දැන් කිව්ව අනිවාර්යෙන් මේකේ නිස්සරණයක් තියෙනවා. වැදගත්ම දේ ඒක මේක මේ දැටි රෝධේ නතර කරන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක තමයි ඊළඟට කියන්නේ විවත්තාදි විවත්ත කතා දැන් අර මේකට කියපු වචනේ ditthිගතික අදිෂ්ඨාන වට්ටකත වට්ට කියන්නේ වෘත්තයට අහු වෙන එක. රවුමට අහු වෙනවා, කැරකිල්ලට අහු වෙනවා, රෝදයට අහු වෙනවා. විවත්තේ කියලා කියන්නේ අද උච්ඡේදේ නෙවෙයි. විවත්තේ කියන්නේ අර රෝද කැරකිල්ල නැතන. කිලේශ වට්ට විපාක වට්ට කම්ම වට්ට කම්ම කිලේශ විපාක බැඳිලා නැහැ ඒකට ඊට පස්සේ ඒක තමයි විවට්ට කරන හැටි කියන්නේ. මේවා තමයි වැදගත්ම දේ. කතා කරන්නාටත් අවධාරණාත්මක ඔහු කියා ගන්න. යථෝකෝ භික්ඛවේ භික්ඛු භික්ෂුවනි යම් විදිහකට මේ සත්‍ය අවබෝධය කරන්ට ආපු කෙනෙක් ත්‍ෘච්චී කෙනෙක් භික්ඛු. ඡන්නම් පස්සායතනානං ඒ ස්පර්ශායතන හයි සමුදයන්ච මතුවී එවිල්ලත් කොහොමද මේක මතුවී එන්නේ මතුවලා එන්නේ අර ගෞරවනීය වික්ෂුණා සම්පතිසමගේ තලි නොතිබීම හටගන්නේ තමයි තිබුණේ නැහැ දැන් හටගෙන තියෙනවා අත්ංගමං ඉතිරි නැතුව මතුරු දහන් වෙන්නේ මේ විදිහට පස්සාතන හයින් සමුදයන්ච අත්ංගමංච අස්සාදංච ඒක ආස්වාදයක් දෙනවා తాවකාලිකව ආස්වාදයක් දෙන මොකද ඒක එකට නැඹුරු වීමක් ලැබෙන්නේ නේ නිසා ඒක සත්වයාගේ පැවැත්මේ තියෙන මූලික ලක්ෂණය ආදීනවංච නමුත් ඒ ආස්වාදයේ කලඳක් නම් ආදීනවේ තුන් විශ්ක්තියක් බරයි නිස්සරණ ඒකෙන් අයින් වෙන්නත් පිළිවන් කියන එක යථා භූතං පජානාති ඇති හැටියෙන්ම ප්‍රජානනය කරනවා අයං ඉමේහි සබ්බේහි උත්තරීතරම් පජානාති මීටත් වඩා ඒ සත්‍ය ගවේෂකයා මේ සියලු දේටත් වඩා තව එහා තත්ත්වය ප්‍රජානනය කරනවා. අර පස්සායතනයන්ගේ සමුදය අත්ංගමේ ආස්වාදයේ ආදීනුවේ නිස්සරණය දැනගන්නකොට ඉන් එහා තත්වයකට අසේම් වෙන්න පුළුවන්. අතක්කාවතර වෙන්නේ ඒකයි. ඒ වේදිකයන් අතක්කාවතර ඊට පස්සේ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කවුරුන් හෝ ශ්‍රමණේක හෝ බ්‍රාහමණේ ශ්‍රමණේක හෝ ශ්‍රමණ නොවන්නේ පුබ්බන්ත කප්පිකයි මරණින්මත් මරණයට කලින් සිදුවෙච්ච දේ ගැන කතා කරනවා නම් අදහස් උදහස් මතිමතාන්තර මරණයෙන් පස්සේ සිදුවෙන තත්වයන් ගැන කතා කරනවා නම් මේ දෙකම ගැන කතා කරනවා නම් දිත්‍ති තියෙනවා නම් ඔය කවුරු කතා කළත් සබ්බේතේ ඉමේහි විද්වා සත්‍යවත්තු යන්තෝ ජලී ජාලී කතා ඒ දැල ඇතුලේ ඉඳලා තමයි කතා කරන්නේ. අදහස් ජාලේ ඉඳලා. එකේ ඉඳලාමයි ඉල්පෙනවා හරියට යන්නේ හරියට පීනන්නේ හරිය ඒක ඇතුලේමයි. බුදුහාමුදුරු දේශනා කරන්නේ හරිය මාළු දැලක් කියලා මාළු මරණ කෙනෙක් මාළු දලක් එළුවාම ඒකට අහු වෙන මාළු ඒක ඇතුළෙම කෑ කියනවා වගේ ඔය තදපිපස්ස පච්චාකින් ඇවිල්ලා ඔය ස්පර්ශාතනයන් ගැනමයි ඔය කතා කරන්නේ. ඒකෙන් සිද්ධ ඒක ඇතුළෙන් මිස ඔය අදහස් ජාලෙන් එහාට යන්නේ නැහැ කියලා. ඊළඟට මහන්සේ කියන දේ තේරුම් ගන්න උච්චින්න භවනෙත්තිකෝ භික්ඛවේ තථාගතස්ස කායුත්තිති භික්ෂුරුනි මේ තථාගතවරයාගේ සිරුර මම ඒක එමය කියන්නේ තේරුම් ගන්න ඕන නිසා මේ තථාගතවරයාගේ සිරුර උච්චින්න භවනෙත්තිකෝ සිඳුණු බව රැහැ නැතුවයි තියෙන්නේ භාවයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. අභ්‍යන්තර පෙළඹීමක් නැහැ භවින්ට උනේ කියලා. ඒ තථාගත කායේ තියෙන මේ විදිහට අපි දත්ත ගෞතම අපි නමින් දුන්නේ මායාගේ පුතා. ඒ සම්බන්ධන එක්තරා තම් මේ මායාගේ පුතා, දිසුද්ධෝදනගේ පුතා දෙහිමින් නෑ යාට. යාවස්ස කායෝ තස්සති යම් තාක් දුරට මම මේ වචනේ අතිශයින්ම ගෞරවයෙන් පාවිච්චි කරනවා යම් තාක් දුරට ඔහුගේ ශරීරය පවතිනවා නම් තාවනන් දක්ින්තේ මනුස්සා ඒ ශරීරයේ තියෙන තාක්කල් මිනිස්සුයි අනිත් ඇස් ඇති සත්‍යයන් දෙවියන් එය ඒ සිරුර දකිනවා කායස්ස බෙදා ඒ මායාව විසින් මවා දුන්න සිරුර බිඳී ගියාට පස්සේ උද්ධන් ජීවිත පරියාදාන ඒ ජීවත් වීම කියන සිදුවීම නතර වුණාට පස්සේ නනන් දක්ඛන්ති දේවනුසා දෙවියන්ට හෝ මිනිසුන්ට ඒක පේන්නේ තථාගතවරයාගේ ශරීරය ඒ විදිහටයි තියෙන්නේ. හොඳ උදාහරණයක්. සියතාබ්බිච්චවේ භික්ෂුන් හරියට අම්බපින්ඩියා වන්තචින්නාය අඹ පොකුරට මේ මුල් අඹ පොකුර රැඳෙන්නේ නැට්ට කැපුවාම ජානිකානිච අම්බානි ඒ තියෙන ඒ අඹ කීයක් හෝ තියෙනවා නම් ඒ ඒ අඹ ඒ ඒ නටු නටුවට අහුවෙච්ච සබ්බානිසානි සදම්මයානි භවන්ති ඒ ඔක්කොම හැම වල්ලම පොකුරම බිමට වැටෙනවා. ඒව මේ කෝබික්කවේ විදිහට භික්ෂුණී තථාගතවරයාගේ ශරීරය උච්චින්න භවනෙත්තිකෝ හිඳුණු භව රැහැනක් සහිතවයි තියෙන්නේ. භව රැහැනක් නැහැ. යාවස්ස කායෝ තිත්තේති තථාගතස්ස කායෝ තිත්තේති යාවස්ස කායෝ තසති තාවනම් දක්칸ති දක්칸ති මේ මනුස්ස දක්කින්ද වෙනවා දේවනුෂයන් ඒ විදිහේ ඇත්ත දකින්න හරින්නේ තථාගතයන් වහන්සේලා එනිසා තම කාටවත් හිතා ගන්න බැරි කවුද ඒ කියලා ඒ නිසා තම කවුරු බුදු පිළිම නිර්මාණය කෙරේ නැත්තේ ඒවන් උත්තේ ආස්පානන්දෝ ඒටි කිව්වට පස්සේ ආනන්ද භික්ෂුව භාග්‍යතුන් වහන්සේට කියනවා අච්චරියම් පන්තේ අසිරිමත් පන්තේ අබ්බුතං හිතා ගන්නත් බෑ ස්වාමීනි කෝණාමෝයම් පන්තේ ධම්මපරියාය මොකද්ද මේ ධම්මපරියාය නම් ටිකක් බුදුහාම කියනවා ඊළඟ ආනන්ද මේ ධර්මපරියා ධර්ම ක්‍රමයට අත්තජාලන්ති පිනන්දාරේහි මේක අර්ථ ජාල මෙතන තියෙන මා ප්‍රශ්න තහන්නේ අර්ථජාලය කියලා දැනගන්න. ධම්මජාලන්ත මේක ධර්මජාලයක් කියලා දැනගන්න. බ්‍රහ්මජාලන්ත විධන්දාරේ කුමන හේතුන් නිසා හෝ ඒ සංග්‍රහයක තෙරුන් වහන්සලා මේ පුස්තක දෙමෙ බ්‍රහ්මජාල කියන විතරයි. දික්ඛි ජාලාන්ති පිනන්දාරේහි දික්ඛි ජාලය කියලා දැනගන්න. හොඳම වචනේ. අනුත්තරෝ සංගාම විජයෝ ඉහළම යුද්ධ ජයග්‍රහණයයි කියලා කියන්න පුළුවන් මේකට. අපි උඩට ඔය ඔය අදහස් වලට අහු වෙලා ඉඳ තියෙනවා පුදුම භාග්යක් තථාගතවරයාගේ මේ දේශනාවට හුඟම් දෙන්න ලැබීමත්. එසා ලබාගත් මනුෂ්‍ය ශාරීරියේ මොන බිරියට දුක් දුන්නස් සහිත දෙයක් වුණත් අසුබ තත්ත්වයේ තිබුණත් ලැබූ මනුෂ්‍යාත්ම භාවය අතිසින්ම ගෞරවාන්විතයි නිසා තථාගත ධර්මයටත් අහුම්කම් දෙන්න පුළුවන් වුණා අපට. ඒකේ අභිමානයක් ඇති කරගන්න මනුෂ්‍යාත්ම භාවය ගැන. මේට කියන අනුත්තර සංධාම විජය කියන්නේ පින්දෙනියන්ගේ උත්පාදයයි වයයි දකින්න පුළුවන්, නිස්සරණ දකින්න පුළුවන්. අත්තමනාතේ භික්ඛු භගවතු භාසිතං අභිදන්දුන් භික්ෂුන් වහන්සේලා තාම සතුටු ලබා භාග්‍යතුන් වහන්සේගේ වචනින් නොකීවත් නිස්සද්ද මේක වින්දනය කරගන්න කොච්චර භාග්‍ය සම්පන්න භික්ෂුන් ඉමස්මින්ච පන විවියාකරණස්මින් භඤ්ඤමානේ මේ කියාදීම කියලා දෙනකොට තථාගතවරයා දස සහස්සී ලෝක ධාතුවක් අම්පිත් ඒක ග්‍රහ ක්ෂේත්‍රයක් නෙවෙයි එක එක සෞර ග්‍රහ මණ්ඩලයක් නෙවෙයි අවුරුදු කොට දන්න කොහොමද කියලා දස සහස්ී ලෝක ධාතුවක් සම්පෙන්නේ උනායි කියලා චලනය වුණ කියන්නේ පොළොවම නෙවෙයි ඒ අසංඤී තත්වයන් ගැන හිතාගෙන හිටපුවටත් ඇහෙන්න ඇති ඒවා අස්සන්න ඇති බුදුහාමරේවා තියුණක් කරලා තමව දේශනා කරා ඒ නිසා උන්වහන්සේ හිටපු භික්ෂුව 60 70ට දසදහසට නෙවෙයි කියන්නේ. මේ යත්තන්ටත් ඇසින් බ්‍රහ්මජාල සූත්‍ර නිත්‍යතයි. සම්මා සම්බුදු සරණයි. කල්‍යාණ මිත්‍රුණාට අප්‍රමාණ පිං. වචන මාත්‍ර පමණයි. ධර්ම මාර්ගයේ සංවේගී ඇතුළත් වූ තදුරටත් තථාගතයන් වහන්සේට নমස්කාර වේවා අපිත් කැමති ධර්මය අහන්ත නිත්තයකින් තේරුම් සත්‍යයි චිත්‍රවත්නි ඔබ දෙවියන් ගෞරවයෙන් ආරාධනා කරනවා තෙරුවන් සරණයි සතිජිතමා ඇතුළු කල්යන මිතුරු හැම දිනාටම පුතුමිට පුළුවන් තරම් ළඟට එන්න පුළුවන් තරම් ළඟට මයික් එක ගන්න ඇත්තටම සතරදෙන් වහන්සේගේ ප්‍රඥාව ගැන උන්වහන්සේගේ ඥානය ගැන විස්තර කරන්න තේරුම් ගන්න තේරුම් කරන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද කියලා දැනුමක් නැහැ නමුත් සාදු කියලා තුන්සරයක් කියලා මදි කියලා මට හිතුණා අපිට සත්‍යජිතුමා මේ දේශනාව තෝරලා අවසාන වෙනකොට මොකද මේ උන්වහන්සේ මොනතරම් ලස්සරට පඩියෙන් පඩිය ඉහළට නැග නැග නැග නැග අපිවත් ඇඟිල්ලෙන් අල්ලගෙන ගිහිලා මෙන්න මේ මේ විදියටයි මේ තැන්වල නවතින්නේ මෙහෙමයි මෙතන නවතින්න ඉඩ තියෙනවා මෙතන නවතින්න ඉඩ තියෙනවා කියලා මේ භාවනානු යෝගී ව වෙසෙන අයට ඒ අයගේ භාවනාව මනස මනස කොහොමද මෙවැනි தත්යකට පත් වෙන්නේ කියන එක මොනතරම් බැඳී නැති වෙන්න ඉඩ තියනවද අල්ලා ගැනීම ඇති වෙන්න ඉඩ තියනවද ඒ සියල්ලම කොහොමද දකින්නේ දැකලා ඒ ඒයින් ඉවත් වීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ සත්‍යජිතුමාගේ වචන වලින් එතුමා කියපු විදිහට අර පුතත්ජන දැතිරෝදයෙන් මොනයම් ක්‍රමයකට හරි විසිවිලා පටිච්ච සමුප්පාද දැතිරෝදයට වැටුණොත් එතන අපට ගැලවීමක් තියෙනවා කියන ඒ අදහස තමයි එකතු කරන්න කැමති හැම දිනාටම තිරුවන් සරණයි නැවතත් සාදු නාදයක් පවත්වන්න කැමති ඔබතුමාගේ දේශනයට තිරුවන් සරණයි. හොඳයි බ්‍රුණ මහත්මයා ඔබතුමා නැවතත් වෙනවා. තිරුවන් සරණයි සියලු දෙනාටම ඇත්තටම සෑහෙන අර අපේ ගමන උද්‍යෝගමත් කරන මේ සූත්‍රයක් හැටියට තමයි මම දකින්නේ මේ ඇත්තට මේ විස්තර කිරීමත් සෑහෙන මේ ප්‍රයෝජනවත් වෙනවා මගේ මට පෞද්ගලිකව මේ අපේ ඉදිරි ගමනට නැත්නම් මේ නව තව සූත්‍රයක් ඉගෙන ගත්තා කියන එකටත් වඩා ඒ අපේ ප්‍රායෝගික ගමනේ අපිට සමහර තැන් ආයෙත් සුද්ධ කරගන්න පුළුවන්කම ඇති වෙනවා වගේ තත්ත්වයක් තියෙනවා මේකේදී එහෙනම් කලින් අර සේන මහත්මයා අහපු ප්‍රශ්නවලදී වුණත් සත්‍යකම උත්තර නොදෙන්න හේතුත් අපිට මට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හුඟක් අයට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට ඍජු උත්තර දෙනවා කොට තියෙන ගැටලුකාරී තත්වයන් ආයේ අහමතු වෙන්නේ ඒ උත්තර දෙන කෙනා මොන වගේ තත්වයකටද ආයෙපත් වෙන්නේ කියන ඒවා එහෙම අපි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට අපිට ඒකට උපකල්පනම උත්තර තමයි දෙන්න වෙන්නේ ප්‍රායෝගික උත්තර නැතුව. ඉතින් සමහර ප්‍රශ්න ඍජුව ඒ උත්තර සියලුම ධර්ම වලට අදාළ. ඒ කියන්නේ ධාන වලට අදාළ හුඟක් අය අහන්නද කැමති. ඒ වුණාට ඒවා පොදු සාකච්ඡාවලදී අසනකොට උත්තර දෙන්න බැරි ප්‍රශ්න තමයි අමාරුකමක් තියෙන. ඒක ප්‍රායෝගිකව කියන්නේ පෞද්ගලිකව සමහර වෙලාවට කොහොනම් සමහරවල් සතුතුමා උත්තර දෙන්න පුළුවන්කම තියෙයි. මම හිතන හැටියට ඒ නිසා සමහර දේවල් පොදු සාකච්ඡාවලදී සූත්‍රයකට අනුව සාකච්ඡා කරන එක තමයි අර ඒ දේශකයන්න්ට තවත් හොඳ කියන එක තමයි මගේ අදහස. මේ සමහර උගක් අය කැමති ඒවත් දැන ගැනීමට කියන්නේ අපි ඒක අර සාමාන්‍යයෙන් සුතමේ පැත්තෙන් දැනගන්න කරුණු මට්ටමේ දැනගත්තොත් විතක්ක ਵਿਚාර කියන එක නැත් ඒක දැනගන්නේ කොහොමද? මොකද්ද මේ විතක්ක ਵਿਚාර කියන එක අඳුර ගන්න පුළුවන් නම් ඒක විතක්ක ਵਿਚාර නැති තත්ත්වයක්. ගැන අපිට අඳන්න. ඒක ධානයද, ප්‍රථම ධානය, දෙවෙනි ධානය කියලා ඒ වර්ගීකරණය කරන එකට වඩා ඉතලා මේ විතක්ක ਵਿਚාර වල තියෙන தත්ත්වය මොකක්ද? විතක්ක ਵਿਚාරේ මොකද්ද මේ කරන්නේ? කියන එක දැනගන්න පුළුවන්කම තිබ්බොත් එතකොට විතක්ක ਵਿਚාරේ නැති අවස්ථාව ගැන අවබෝධයක් අරගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ධානය කොහොමද කියලා එනකොට හුඟක් අය මතකද මේ ධානය කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි. ඒකට ඒ කියන්නේ විතක් ਵਿਚාර නැති අවස්ථාව ගැන අපිට නිකන් උපකල්පනයක් කරගන්න පුළුවන් නම් ඒ උපකල්පනය කරන්නත් මේ විතක් ਵਿਚාරේ මොන වගේ දෙයක්ද මොනවාගේ කෘත්‍යයක්ද කරන්න කියන එක අපිට දැනගන්න වෙනවා ඒකත් තේරෙනවා. මේ කියන්න හේතුව තර සමහරවිට අපිට උපකල්පනය කරලා හරි ගන්න පුළුවන් කමක් තියෙයි විතක් ਵਿਚාරය කියන්නේ මොකද්ද ඒකෙන් කරන්නේ මොකද්ද හිතේ තත්ත්වයක් ඇති කරන්නේ කියන්නේ එතකොට සමහර වෙලාවට අපිට යම්කිසි අදහසක් උත්තරයක් දෙන්න පුළුවන් ළමෙක් හරි වෙන කාලේ ආවොත් මේකයි කරන්න පුළුවන් කියන්නේ අපිට දැන් අරමුණක එක අරමුණක හිත පිහිටවන්න නම් විතක්ක ਵਿਚාරය මුලදී සෑහෙන වැඩ කොටසක් කරනවා ඒ අරමුණ ස්ථීරව පිහිටවනවා නම් හරියට විතක්ක ਵਿਚාරෙන් මැතිව හරි ඒ අරමුණට යෑමේ හැකියාව තියෙන. කියන වගේ එකක් තමයි තේරෙන්නේ. ඒ හින්දා සමහර වෙලාවට අපිට හුඟක් වෙලා වෙලා තියෙන මේ අපි ධර්ම කරුණු හරියටම මේ ගලප ගන්න බැරි කම තමයි අපිට මේ ඇති මට ඇති වෙලා තියෙන්නේ. හරියට ඒ ගුරු කල්‍යාණ දැන් සතිත් මානේ කියලා ලොකු කොටසක් අපිට පැහැදිලි කරලා දෙනවා අපිට මේ තියෙන අඩුව කල්යාණ මිත්‍ර අංගේ තියෙන එහෙම මද්දකම නිසා හරි ඒකට මේ වගේ කල්යාණ මිත්‍ර දේශනාවකදී හරි අපිට ඒ ලැබෙන සහයෝගය ඉතා වටිනවා එතකොට හරියට අපි හිතාගත්තු දේ මතයකට යන්නේ නැතුව දිස්ත්‍රික්කයට යන්නේ නැතුව ඔය කියන මට්ටමට එතකොට හදිසි වෙන්නේ නැතුව මේකයි කියලා ඉස්සලම අපි ලේබල් කරගන්නේ නැතුව මේකද කියන එක හරියටම ස්ථීරව නිගමනයට එන්න පුළුවන්කම ඇති වෙනවා. එතකොට මේකත් මෙහෙමයි කියන අදහස වෙන නිසා. එහෙනම් සතිමාල බොහොම තින් අර තිබුණත් රැවටෙන්න පුළුවන්කම තියෙනවා කියන එක එතකොට හරියට කල්‍යාණ මිත්‍රාංශයක් අරගෙන යම් කිසි දේවල් තහවුරු කරගන්න ඕනේ කියන එක. ඒ ප්‍රශ්නේ වුණත් සෑහෙන වටින ප්‍රශ්නයක් ඒක පෞද්ගලිකව යොමු කරලා දැනගන්න පුළුවන් නම් ඒ වුණාට මම දන්නේ නැහැ දැන් කවුරු හරි එහෙම ඒ මට්ටමට හරි විතක්ක ਵਿਚාර සංසිඳු වෙලා ගන්න පුළුවන් තත්ත්වයක් හරි පැහැදිලි කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවාද කියන එක මට නම් තාම හිතා ගන්න ඒ තත්ත්වයට පස්සෙ උනත් ඒක විස්තර කරන්න පුළුවන් දෙකින් එක උදාහරණයක් වගේ අර කෑමේ කිව්ව. චීස් බයිට් කින් එක දහක් කරනම මන්න කාලා නැහැ. ඒක ඉතින් අර කන්න අර අන්දෙක් කෙනෙකුට පාට පෙන්වනවා වගේ වෙලක් වෙනවා. මම මේ තත්ත්වයටපත් වෙලා නැත්තම්. පෞද්ගලි මන්ද දෙවෙනි දාන්ට හරි තුන්වෙනි දාන්ට පළවෙනි දාන්ට හරි මම පත් වෙලා නැත්තම්. ඒ තත්ත්වය මම දන්නේ නැත්තම්. ඒ කියන එක ඒකෝර මම අන්දයි. කෙනෙක් මම අන්ද නිසා මම මට පාට ගැන කියනවා වගේ වැඩක් වෙනවා වගේ එකක් වෙන්න පුළුවන් කියන එක තමයි තේරුනේ මට මේ සාකච්ඡාවෙන්. හින්දා අපි ඇස්සර ගන්න කොහොමද කියන එක තමයි උත්සාහ කරන්න වෙන්නේ. ඒකෝර ඇස්සරෙන්නේ මම කොහොමද ඇස්සරින්නේ කොහොමද කියලා ඇහුවොත් හරි. කියන එක තේරෙන්නේ. <coughs> නැත්නම් පාට කොහොමද කියලා ඇහුවොත් ඒක ප්‍රශ්නයක් වෙනවා නේ. අම් දෙකකින්. මම කොහොමද පෙනීම ඇති කරගන්නේ කියන එක තමයි අපිට කරන්න වෙන්නේ කියන එකයි තේරෙන්නේ. සමෙන්ද මම වැරද්ද මොනවා කිව්වද? හොඳයි සේන මහත්මයා මම ඔබතුමා නැවතුම් වෙන්න. තෙරුවන් සරණයි බොහොම පිං සතුටුතුමාට ගුණ මහත්මයාට ප්‍රශ්නට යම් කිසි උදව්වක් කළාද ඒ ඒ ඇත්තටම ඒ ඒක මම හිතන වැදගත් ප්‍රශ්නයක් කියලා මොකද මම නම් ඒ මම ඉන්ටර්නෙට් එකෙන් දැකපු විදිහට මම කිව්වේ ළමයින්ට මේ අකුසල ධර්ම කියන්නේ defilements නැති සිතක සිතක් පත් කරගෙන පත් වෙච්ච තත්ත්වයක් කියන එකයි එතන මම ඒක විස්තර කරලා දුන්නේ ඒ විදිහ අදහසකින් ඉතින් ඒක නිවැරදි කියලායි මම හිතන්නේ තවම ඒක වැරදි නම් කවුරු හරි එකට කියලා දුන්නත් බොහොම පිං. ඉතින් ඒ වගේම දැන් මට මෙතනදී ප්‍රශ්නයක් එනවා තව ප්‍රශ්නයක් මේ මෙතන අන්තිමට කියනවා අත්ජාල ධම්මජාල බ්‍රහ්මජාල දිට්ඨිජාල කියලා මේ මේ මේ මොකද්ද මේකේ වෙනස්කම කියලා පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. තේරුම් ගන්න. තේරුවන් සන්නයි සේන මහත්මයා මම අපේ මේ ප්‍රථම මහත්තයාගේ පළවෙනි ප්‍රශ්නේ අපි වෙනම කතා කරමු එහෙනම් ඒ අපි ප්‍රථම ධානය උදාහරණයක් ගත්තොම එතන අකුසල් තොර සිතක්ද කියන කාරණාව ගුණ මහත්මයාට ඔබතුමාට වෙන්නම්ම මම ඒක මට පුළුවන් උත්තර දෙන්නම් මම මම දන්න විදිහට දැන් අපි අකුසලයක් නැති තැනක් කියන එක හරි ඒක ධානය කුසලයක් කියන කුසලයක් කරනකොටත් අපි අකුසලයක නෙමෙයි ඉන්නේ. ඒ වුණාට ඒකේදී එතනදී ධානයේ තියෙනවා කියන එක කියන්න බෑ. එතකොට එතකොට අපි වෙන කෙනෙක් පොඩි ළමයෙකුට කියනවා නම් සාමාන්‍ය අය වුත් එහෙම එතකොට අපි හොඳ වැඩක් කරනකොට අපි ධානයේ දින්නේ කියලා අහන්න පුළුවන්. එතකොට අකුසලයක් කරනකොට අකුසලයක් නොවන තැනක් වගේ කියලා කියනවා. හැබැයි එතන නීවරණ ධර්ම වල අකුසලයක් වෙන්නේ නැහැ කියන එක හරි. හැබැයි ඒ කුසලයක් කුසලයකත් අධි කුසලය කියන්නේ කුසලය කියවත් දැන් ධානයත් කුසල් සිතක් තමයි. එතකොට මේ ධානවල තියෙන தත්ත්වය තමයි ඒ සාමාන්‍යයෙන් කුසල් කරන මේ කාමාචර කුසල් වලට වඩා ටිකක් උසස් තත්ත්වයක හිතක්. එතකොට එතනදී සමහරවිට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ විතක්ක ਵਿਚාර කියන එක සම්බන්ධ කරලා තමයි කියනවනම් කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අකුසලයකට බැහැ කියලා නැගිටින්ද විතක්ක ਵਿਚාර කියන මේක නැතුව විතක්ක ਵਿਚාරයක් නැතුව අකුසලයකට උඩට එන්න බෑ. හැබැයි කුසලයකට විතක්ක ਵਿਚාර ඇතුව පුළුවන්. විතක්ක ਵਿਚාර නැතුවත් කුසලයකට හැනගෙන පුළුවන්. මේ කුසලේ විතක්ක ਵਿਚාර සහිත කුසල තත්ත්වයක් නෙමෙයි. ධානය කියන්නේ විතක්ක කියන්නේ විතක්ක ਵਿਚාර තියෙන කුසල් ඵලපම ධානය තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ කියන්නේ. එතකොට දෙවෙනි එතකොට මේ විතක්ක ਵਿਚාර කියන தත්ත්වේනොත් අර කියන්නේ කලින් විතක්ක ਵਿਚාර තියෙන தත්ත්වයත් එක්ක බලද්දී ඒකත් වෙනස්. ධානයට කලින් අපි දන්නවා ඒකෙත් විතක්ක ਵਿਚාර තියෙන සාමාන්‍ය කුසල්. ඒතර පළවෙනි ප්‍රථම ධානය විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ධාන මට්ටමේ එනකොට ඒ ඒ විතක්ක විචාරයේ ඒ ඒ කුසලයක් වෙනවා. විතර්ක ਵਿਚාරය නැති කියන්නේ නැතුව නැගිටින දෙවෙනි ධානය වගේ තත්ත්වයක් කුසලයක් වෙනකොට එතකොට තත්ත්වේ තව වෙනස්. එතකොට කුසල් එන්න පුළුවන්. ඒ කියන්නේ විතර්ක ਵਿਚාර පිටි ප්‍රථම ධානය වගේ තත්ත්වයක් විතර්ක ਵਿਚාර සහිතව වුණත් කුසලයක් වුණත් අර සාමාන්‍යයෙන් කරන කාමාවචර කුසල් වල තත්ත්වයට වඩා වෙනස්. ඒකම දෙවෙනි දාණය යනකොට විතක් විචාර නැතු වෙනකොට කියන්නේ ඒකේ විචාර විතක් විචාරවල උදව්ව නැතුව සිත නැගිටිනකොට සත්‍ය තව ඉතා උසස් තත්යකටපත් වෙනවා. ඒ උසස් තත්යකටපත් වෙන්නපත් වෙන්න අර ඒ අර මේ සූත්‍රය හැටියට තේරෙන එකම දේ තමයි විතක්ක විචාර නැති වෙනකොට අර විතක්ක විචාර සහිත එක්කෙනා ප්‍රථම ධානය අගය කරන සත්‍යයක් තියෙන හැබැයි දෙවෙනි ධානයේ විතක් ਵਿਚාර නැතුව සිත නැගිටින තත් වෙනකොට හරය කියනවා අරක්ෂේ ආත්මවාදී තියෙනවා. මේක විතක් ਵਿਚාර නැති තැනේ තමයි නිස්සතාව තියෙන්නේ කියන එක තියෙන්නේ. ඒ කියන්නේ යා නිවන පණවන්නේ සමහර වෙලාවට. ඒක තමයි මේ නිස්සතාව කියලා ගන්න එයා. ඊට පස්සේ විතක් ਵਿਚාර නැතුව මේ දෙවෙනි ධානයේත් නැතුවද කියන්නේ විතක් ਵਿਚාර නැති කරපු තැන නෙමෙයි ඊට පස්සේ ප්‍රීතිය සයින් කරලා ප්‍රීති විතක් ਵਿਚාර ප්‍රීති කියන එකත් අයින් කරපු එක්කෙනක් කියනවා විතක් ਵਿਚාර තියෙන තැන ඒගොල්ලෝ අහුවෙලා තියෙන්නේ මෙතනයි කියන එක. ඉතින් ඒ වගේ හිතේ සම්පිස්සි උසස් තන් වලට ඊටපත් වෙනකොට කුසලයේ අධි කුසල තත්වයකට පත් වීගෙන යනකොට ඇති වෙන තත්ත්වයක් කියන එක තමයි තේරුමනේ ඒක தත්ත්වය තේරුම් ගන්න පුළුවන් මේ වගේ එකක් තමයි වෙනවා ඇත්තේ කියන එක මේක තමයි උපකල්පන මත මේ කියන්නේ ප්‍රායෝගික දෙයක් නෙවෙයි අර එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒ කුසලයේ මොන වගේ තත්ත්වයක් අධි කුසලයකටපත් වෙන තත්ත්වයක් කියන එක තමයි තේරුමතර අපි කියන්න තියෙන්නේ කියනවා න සාමාන්‍ය මගේ මේක එතකොට කුසලයේත් කියන්න වෙනවා අධි කුසල ඒ කියන්නේ සාමාන්‍ය කාමාවචර කුසලයක් හොඳ කරනකොට සීලයක් සීලයක් රකින්නකොට ඒකේ තියෙන සත්‍යයත් පැහැදිලි කරලා ධානයක් කියන්නේ ඒකට වඩා උඩට ඉහළ සත්‍යයේ කුසලයක් කියන එක තමයි පැහැදිලි සත්‍යතුමාත් ඉන්න සත්‍යමවා අපි මම වැරදි යමක් කියනවා නම් හරි වෙනස් කරගන්න දෙයක් තියෙනවා. හරි කියනවා. හොඳ තේරුම් ගන්න. තෙරුවන් සරණයි බ්‍රුණ මහත්මයා මම හිතනවා සේන මහත්මයා ඉතාමත් පැහැදිලි පිළිතුරක් අපි බොහොම විස්තරාත්මක පිළිතුරක් අපිට ලැබුණා බ්‍රුණ මහත්මයාගෙන් ඔබතුමාගේ අනිත් ප්‍රශ්නයක් සමග මම සත්‍යතුමාට වෙන්න සත්‍යතුමා සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා දෙවෙනි ප්‍රශ්නයට මා උත්තරයක් සපයන්නේ නැහැ ඒක ටිකක් හිතලා බලන්න ඒක බ්‍රහ්මජාල කියන නම හැබැයි ඒක ඉතාම හොඳම ප්‍රශ්නය මේක දිටිජාලයක් නොකරගන්න හදන නිසා මම නිස්සද්ද වන්නේ මනසේ තියෙන පීති සුඛේ තියාගන්න ඕන නිසා විතක්ක ਵਿਚාර වැඩි නොකර ගන්න ඕන නිසා. නමුත් ඒවා හොඳ ප්‍රශ්නේ ඒක කියන්නත් ඒ හිතපු එකත් හොඳයි. සිතින් කියනවනම් ඒ වචන ටික දකින්නකොට මා හිතුවේ කොහෙන් ගියත් ඔය අදහස් දැල මතදැල තහු වෙලා ඉන්නේ. නමුත් තථාගතවරයේ ඒ ඊළඟට තේරුම් කරන දීම් දැලට අහු වෙලා ඉන්නේ. තථාගතවරේ පස්සේසා චපස්සායතන තේරුම් අරගෙන ඉන් එහාට අඩිය උස්සලා තියන්ත කියන අදහසින් ආකරණාවෙන් කියලා දෙනවා. තථාගත වරයෙක් ඒ தත්ත්‍ය පහකරගෙන ගිහිල්ලා මේ අපි කියනවා වගේ වචන වලින් නෙවෙයි මොනතරම් උන්වහන්සේ විශාරදයක කියනවා දෙයත්තන් කියලා දෙන්න. එහිමින් මේ தත්ත්‍ය වැරදුනා නේ යත්තන්ට කියලා කියන්නේ. ඒ නිසා ඒකට උන්වහන්සේ ධම්මජාල කියන තේරුමක් දුන්නා. ඒ tikai මම එතනට කියලා තියෙන්නේ. කියන්නේ එච්චරයි. ඒ ප්‍රශ්නේ උත්තරයට වඩා වැදගත්. ඒක මතේ තියාගන්න. මා දුන්න උත්තරයට වඩා අහපු ප්‍රශ්නේ වැදගත්. පළමු ඥානයේ තියෙන අපි දැන් මෙහෙම ඒවා කතා කරන්න ගියාම මේ ඒ කතා කරන්න පූජාසන වල තියන්න එපා. අර ගුරුවරයෙක් කීවා ඔයා මාව අල්තාරේ තියන මම ඔයා ඩිසපොයින්ට් කරනවා කියලා. ඒ විදිහට ඒකේ තියෙන වැදගත්ම දේ මෙතෙක් කියපු කරුණු ඉතාම හොඳයි. ඉච්ච වැදගත්ම දේ අමතක කරන්න එපා. විවේකජම් පීති සුඛං තියනයි කියන්නේ. විවේකයෙන් මතුවෙච්ච පීති සුඛයක් තියෙනවා. දැන් ඊළඟට එන සූත්‍රයේදී සමන් ඒ සාමාන්‍ය ඵලයේදී ඒක තවත් උන්නුත් විස්තර කරනවා. ඒ නිසා ඒක යන්තම් මතක් කරගත්තොත් ඒ වගේ තැනකදී කියනවා එයා ඒ විවේකජ පීති සුඛය මුළු ශරීරෙම නාවනවා කියලා ඒක. ඒ එයාට දැනෙනවා ඒක කියලා. ඊළඟට ඔබ අවධානයෙන් නොසිටියත් සමහර විට විනාඩි 80ක් විතර දිගට කරගෙන යනකොට යනවා නම් පුළුවන් නම් එකම අරමුණක් එක්ක. ඔය බොහෝ තත්ත්වයන් අත්දැකීමින් යන්නේ හාට. අදහස් වල නෙවෙයි නම් ඉන්නේ. කාමච්ඡානේ නම් ඉන්නේ. දුන්නසේ නෙවෙයි නම් ඉන්නේ. කම්මැලි කමේ නෙවෙයි නම් ඉන්නේ. දවල් සිහින ලෝකයේ නෙවෙයි නම් ඉන්නේ. කුෂ්ණ එක්කම නම් ඉන්නේ. ඇටකෝටු එක්කම නම් එන්නේ ඇටකෝටු වලට ආයෙ යන්න විතක්ක ਵਿਚාර නැති නිසා ඉවහින් අතුරුදහන් වෙනවා ආස්වාස ප්‍රසආසීදී වඩාත් ලේසියට ඒක අතුරුදහන් කරගන්න පුළුවන් ඒ නිසා මේක උත්තරී මනුස්ස ධම්ම කියලා කියන්නේ උත්තරීතර නෙවෙයි උත්තරී මනුස්ස ධම්ම මනුස්ස මනස ඉක්මවා යන තත්ත්වයන් පොදු මනස. නමුත් අර ඒක කියන්න කියන්න විදිහක් නැත් පැත්තේ අත්දකින්න ඇත්තෝ ඉන්නවා. ඕන තරම් ඉන්නවා. ඒ සමහරට ඇත්තම ඒ අත්ත්වයක් දකිනවා. ඒ නිසා ආදරය කරන්න පුළුවන් සීල පරිපූර්ණ සීල පරිපූර්ණ කියන වචන හොඳන සීලයෙන් පරිභාවිත වෙච්ච මනසක් ඇති ආධ්‍යාත්මික ගුරුවරේ ගුරුවරියක් හමු වෙලා බලන්න හමු වෙලා බලලා කතා කරන්න. ඔබ ආදරේ පිරිනමන්න පුළුවන්. ඊළඟට ඒ ඒ අත්ත පූජාසනේ තියන්න එපා. මොකද පූජාසන අර තියෙන පූජාසනේ තියෙන අත්තම තමයි ඊට පස්සේ යාත්‍රා විරුද්ධව කතා කරන්නේ. ඒ නිසා මේ වගේ දේවල් පූජාසන උඩ තැබිල්ලක් නැතිව වැටෙන නැගිටින தත්වයන් ඇතුලේ යන සත්‍යයක් කියලා දැනගෙන කතා කරොත් එහෙම අපි කවුරුත් ඉඳ හිටව අද්දක ඇති කාරණායෝ හැබැයි ඒක නීවරණ தත්වේ නැහැ විවේකජ පීති සුඛේ දිනන විතක්ක ਵਿਚාරක් තියෙනවා විතක්ක ਵਿਚාර කියනකොට අර කාමච්ඡන්ද ව්‍යාපාදේ වගේ තොර තොර తত্ত্বය එකම දේ ගැන විතක් ඒකග්ගතාවය තියෙනවා ධානය කියලා කියන්නේ මානසික කර්මයේ తত্ত্বයක් තියෙනවා මානසිකාර සත්‍යයක් තියෙනවා. නමුත් එක දෙයයි ගැන යාගේ වචන තියෙන්නේ විතක්ක ਵਿਚාර කියන්නේ මනසේ කතා කිරිල්ලක් චැට බොක්ස් එකක් නෙවෙයි හැබැයි. වචන එතෙන්ද එක දෙය ගැන වචන දාන. අස්වාස ප්‍රස්වාස නම් ඊට ආස්වාස වෙනවා ප්‍රස්වාස වෙනවා කියන වචන දෙක විතරයි යාට තියෙන සමාහට. ඇතුලේ තියෙන ස්පර්ශ ගැන තේරෙන්නේ නැති. ඒ වෙලාවට හපු ගහක් හෝ අම්මා හෝ කිස්කෘත්සෝ මතක් වෙන්නේ. ඒව නෑ බුදු බුදුහාරු මතක් වෙන්නේ. ආස්වාස ප්‍රස්වාස කරන්නේ නෑ. වෙලාව කියන එක එයා සීමාවෙන් ඉක්මවා යනවා. එතෙන්දී අර ඒකට ඇලුම් කරලා තවත් ඉඳ හදනවා නම් ඉඳ හදාන්න. එතකොට එයා ඒක අවසාන නිගමනයක් වෙන්නේ. ඒ ඉන්න නිසා. ඒ නිසා තමයි දැන් ওই සාම්ප්‍රදායික ක්‍රමයේ ඒකේ ඉඳ වෙලාවක් දැනගන්න ඕන, එකෙන් එන්න වෙලාවක් දැනගන්න මොකද ඒක අනිත්‍ය తත්වය කියලා හිතලා. අර ඇවිදවිද හිටපු කෙනෙක් ඉඳගත්තා වගේ කියලා කියන්නේ ඒක. නැත්නම් දුවපු කෙනෙක් දුවන එක නතර කළා වගේ. ඇවිදිනවා නම් දුවන එක නතර වෙලා. ඒක නිසා අවිතක් අවිචාර වගේ විවේකජ පිරිසුඛ කියන වචන දෙකක් මතක තියාගන්න. මේ පටමං ජහනං කියනකොට තලයක් දාන්න එපා වලාකුළු වලින් උඩ තියෙන. නැත්තම් බුදුරසලල්ලක් එයා ගොළු උඩ දාන්න හදන්න එපා. ඡාත සුදු රෙද්දක් කියලා දෙන්න හදන්න එපා හොඳ කුෂන් එක. යාට ප්‍රීතිසයක් උඩ මග්ගකත් තියාන ඇවිල්ලා දෙන්න හදන්නත් එපා. අගෞරව කරන්නත් එපා. භාවනා කරන්නෙක් නම්. නමුත් මේ මේවා ඔය රිට්‍රීට් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒ ගියේ අරයා යන්නේ නිසාමත් නෙවෙයි කියලා දන්නවා නම් උපාධියක් දැජ් එකක් සඳහා නොවේ කියත් දන්නවා නම් ওই தත්ත්වයන් අත්දකිනවා. විවේකජ පීති සුඛ දෙක තියෙනවා එක එකිනෙක මතක තියාගන්න වචනාර්ථ වශයෙන් ඉගෙන ගන්නකොට අපි සාමාන්‍ය ඵල සූත්‍රයේදී ටික ටිකම බුදුසාරණ ප්‍රශ්න හෙව්වට දලොස් මහත්තයා කතා කරන එක ඇහෙන්නේ නෑ දලොස් මහත්තයා නෑ සමා වෙන්න මම කතා කරන්නේ නෑ මගේ ලයින් එක ඩ්‍රොප් වෙලා මම ආව නැවත කෙනෙක් වුණා ඔව් අපි දැන් අතර කරමු එහෙනම් එහෙමයි සත්‍යත් මම සත්‍යම කතා කරන ඉවර කරන අවස්ථාව වෙනකොට මගේ ලයින් එක ඩ්‍රොප් වෙලා මම නැවත කෙනෙක් වුණා. හොඳයි. බුදුසන්න බුදුසන්න. එහෙනම් අද සාකච්ඡා නිමා කරගන්න. තුමාට මෙන්නම්. නේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. යමක් ප්‍රකාශ කරන්නද? එහෙමයි පානේ වාක්‍යය. එහෙමයි. මේ හැමදෙනාටම තෙරුවන් සරණයි. මේ සත්‍යදිත්තුමාට බොහොම පින්. අපි දන්නවා සත්‍යදිත්තුමා කැමති නැහැ මේ වර්ණනා කරනවට. නමුත් මේ සූත්‍රය කල්යාණ මිත්‍රෙක් වශයෙන් මේ තේරුම් කරලා දුන්නාට බොහොම පින්. තථාගතයන් වහන්සේ ගැන මේ ශ්‍රද්ධාව තවත් වැඩි වෙනවා. සම්මාදිට්ඨි සූත්‍රය එමේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී සූත්‍ර වර්ණනාව මුලින් කිව්වා වගේ මේකේ මේ අන්තිමට කියලා දුන්න ඒ දස දහසක් අක්කලවල් කම්පා වුණා වගේ කියලා කියනකොට හිතෙනවා මේ මොන තරම් උතුම් සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක්ද අපිට මේ ලැබිලා ඉන්නේ කියලා තමයි වැඩිපුරම හිතෙන්නේ අපිට තව ටිකක් අර මේ ස්පර්ශය සහ ඒ සම්බන්ධයෙන් මේ සූත්‍රය ඊටාම වැදගත් කියලා ඒ කියපු කොටස් තව ටිකක් සාකච්ඡා කරන්න ලැබෙනවා නම් ඉතාම වැදගත් කියලා කාරුණිකව ඉල්ලන්නේ සිතින් හිතුණා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මාගේ වාග්නය අනෙක් වාරයක් පින් සරිතුමාට අපි යෝජනා කරමු ඒම් කොටස් සම්බන්ධ කරගත හැකි ආකාරයේ සූත්‍රයක් යොමුනාම අපි ඒකෙන් සාකච්ඡා කරමු කියලා. නමුත් අපි කලින් යෝජනා කරගත්ත විදිහට මේ දීගනිකායේ ඉතුරු සූත්‍ර වලට පිළිවෙලින් වෙන අදහසයි තිබුණේ තියෙන්නේ. ඉතින් මම සත්‍යතුමාට මේ ඔබතුමගේ යෝජනාව ඉදිරිපත් කරන්න. හොඳයි සත්‍යතුමානි අපි අද වැඩසටහන නිමා කරමු. සම්මා සම්බුදු සරණයි පින් කල්යාණ මිත්‍රයන් වුණාට. තථාගතයන් වහන්සේ අසිරිමත් බුද්ධ විසයෝ අචින්තියෝ නචින්තිතබ්බෝ එන හිත හිතා ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ සතමර අපිට තියෙන්නේ උන්වහන්සේ කියූ දේ කරිෂ්‍යේ වචනන්තාව උන්වහන්සේ කියන දේ අපි කරමු අපි හිතන ඔය කියපු දිශාවල් වලට එන්න පුළුවන් සාමාන්‍ය පරසූත්‍රයේදී ස්පර්ශායතනයන් ගැන නිතර කතා වෙනවා. ඉතින් බලන්න සිරුර ඇතුලේ බලන්න කාටත් තියෙන ඇස් තියෙන යමුතු ඒ මොනවාද මේ බුහුත් මහ වේලාප දේවල් විතරයි වෙනස තියෙන්නේ. DNA යන වෙනස් එච්ච නැත්තම් කවුරුත් එකම ක්‍රමයක දකින්නේ. ඇහත් වැඩ කරන්නේ කනත් වැඩ කරන්නේ දිවත් වැඩ කරන්නේ නහයත් වැඩ කරන්නේ හමත් වැඩ කරන්නේ මනොත් වැඩ කරන්නේ එකම ක්‍රමයට ඉතින් ඉතින් මගේ මනෝ කියලා පුරාජීරු කතා කරන්න බැරි තත්ත්වයක් තියෙන මගේ චක්කු කියලා පුරාජීරු කතා කරන්න බෑ මගේ ජීවහා කියලා කතා කරන්න බෑ මගේ හම කියලා කතා කරන්න බෑ විශේෂයෙන් උජාරුවට අරගෙන. නමුත් ඒකේ විඥාන ස්වરૂපයක් කියන නිසා නාම රූප tattve විසින් ඇති කරලා දෙනවා. නමුත් ඒකෙන් එහා තියෙන ශුන්්‍යතාවය තුළ විඥානයත් විතක්ක ਵਿਚාර කොහොමඩවත් නැති තත්ත්වයකට යන අවිතක්ක ਵਿਚාර තත්ත්වය. අපි මේකට පින් පින් ඇහුවට ප්‍රශ්නේ. කවුරුත් තමා වචන නොදන්නවා කියලා අඩුවට හිතන්න එපා. කුමද්ද කාන්දමකට අපි ඇදිලා තියෙනවා. මේ තථාගත තත්ත්වෙට. අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි. තලුවත් මහත්මයාට පින් උතුම් පැතුම් රසක් කරමු සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති සීල සංවර ඉන්ද්‍රිය සංවර සමාධියෙන් පරිපූර්ණ මිත්‍රයන් සහ එවන් මිතුරියන් පමණක් මැසට ලැබේවා සුගති සම්පත් මෙහිමි වේවා තථාගතයන් වහන්සේටත් සාරිපුත් මහ රහතන් වහන්සේ උත්තමයන්ටත් ධම්මිතින්නාවෙනි මහෝත්තමයන්ට කෘතඥතා පුරුකන්දනා වේවා සුගති සම්පත් වේවා සද්ධා විදේ සති සමාධි ප්‍රඥා මේ ඕනෝන්ගේ මනස් තුල තව තවත් දියුණු වෙලා මේ අත්භාවය තුල තව තවත් දියුණු වෙලා ඒ කතා කරන්නාගේ සිතන්නන්ගේ සුවේ සඳහා ලෝක සත්‍යයට විශාල උදව්වක්, නිරාංශ උදව්වක් කිරීම සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාන අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු. දැඩි ලෙසම හිතාගමු. පිවිතුරු අදිටන් කරගන්නමු. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු දරුවන් සරණයි. සරණ සරණ දරුවන් සරණයි.